විමුක්ති ඥාන දර්ශනං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මෙතෙක් අනුගමනය කරපු ආපු එනත මේ සති සම්පජඤ්ඤ සූත්‍ර විකාශ වෙන ආකාරයට අපි තවත් නැත්නම් අවසානෝත් පුරුක ඉදිරිපත් කරගන්න යන්නේ ඒක සම්බන්ධව මූලධර්ම මේ පාඨය තමයි යම් කිසි කෙනෙකුට මේ නිබ්බිදා විරාග කියන தত্ত্বය නැත්නම් භාවනා ජීවන தত্ত্বයක් ඒක නැත්තම් නැත්තම් නිබ්බිදා විරාගයෙන් තොරනම් යාට කවදාකවත් මේ භාවනාවේ අවසාන ඵලය වෙන විමුක්ති ඥාන දර්ශනයේ පහළ වීමට පදනම නැතිලා යනවා. ඒ නිසා විමුක්ති ඥාන දර්ශනයේ පහළ වීමට ඒ කියන්නේ අපි භාවනාවේ ලබන්න බලාපොරොත්තු වෙනා වූ අවසාන ඵලය ලබා ගන්නේ ආසන්නෙන් ඇවිල්ලා අපිට පදනම සකස් කරලා දෙන්නේ මේ නිබ්බිදා විරාග කියන தত্ত্বයයි. ඒ නිසා නිබ්බිදා විරාගෝ විරාගෝ සති නිබ්බිදා විරාග සම්පන්නස උපනිෂ සම්පන්නං හෝති විමුක්ති ඥාන දර්ශනං යම් කිසිකට නිබ්බිදා විරාගය තියෙනවනම් මේ අරිස්සල කෙපිට අනිත් පැත්ත මේ කියන්නේ. නිබ්බිදා විරාගය සහිත කෙනෙක් නම් එයාට විමුක්ති ඥාන දර්ශනය පහළ වීමට අවශ්‍ය උපනිෂේ සම්පatti කියනවා. ඒ නිසා අපි ඒ පුරුක තේරු ගැනීමටයි අද දවසේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් ඒ තනවාඩාගෙන ආපු ක්‍රමේ හැටියට මේ නිබ්බිදා විරාගය හඳුනා ගැනීම නැත්නම් ඒක සහිත වීම සහ ඒකට ඒක ඒකට අනුග්‍රහ කිරීම යෝගාවදෙක් පිළිබියුතා. මේ නිබ්බිදාව කියන වචනය පෙන්වන්නේ නිර්වින්දනය කියලා. අපි මුළු ජීවිතේම ගත කර තියෙන්නේ වින්දනයක් සඳහා. ගක්කාර සැප විඳීමක් සඳහා. නිසා ඒක බටහිර මානසික විද්‍යාවේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියන එක මනුස්සයාට දරන්නේ හැම තිරසනෙකුටමක් තියෙනවා. හැම වෙලාවෙම සැප සේම ප්‍රයක්. ඒකට මේ සැප දුක කියන එක එකට වෛර කරන එකට ප්‍රේම කරනවා. සැපේට කැමැති දුකට අකමැති. ඉතින් මේ නිසා විරාගය නිරෝ නිබ්බිදාව කියන එක අපි දන්න පරාදයක් කියලා. නිබ්බිදා කියන්නේ එහෙම එහෙම විඳින්න තරම් සැපයක් නෑ. ඒ නිසා අපි ඒ වෙලාවේ කැස කනවා උත්සාහ කරනවා පුළුවන් තරම් මේ මේ කම්මැලි තත්ත්වය අයින් කරලා මොකක් හරි රසමස උලක් මේකට දාගෙන මේ රසවත් කරගන්න. ඉතින් ඒ සඳහා අපි උදේ ඉඳලා හඳ වෙනකම් සම්මුළු ජීවිතේ පුරාම වලි කනවා හොර කරනවා. ඒක දෝෂෙකුත් නැහැ මොකද ඔක්කොමලත් කරන්නේ ඒකම තමයි. ඉතින් ඒ නිසා මේ නිබ්බිදාව නිබ්බිදා වශයෙන් තේරුම් ගන්න බැරි වෙන්න හේතුව මේ නිබ්බිදාව නැත්නම් නිර්වෘන්දනේ පහළ වෙනකොට අපි ඒක ද්වේෂයක් කරගන්නවා. ඒක හීනමානයක් කරගන්නවා. ඒක ඉච්ඡා බංගත්වයක් කරගන්නවා. පරාදයක් කරගන්නවා. ඒ නිසා අපි කොහොම හරි බලනවා මේ නිර්වින්දනේ වැත්තකට දාලා වින්දනයක් ලබන්න. ඉතින් වින්දනේ ලබා දෙන ඕනම සංවිධානයකට ඕනම ජාත්‍යන්තර মাල්ටි බිලියන් කම්පැනි එකට අනිවාර්යෙන් බිස්නස් වෙනවා. ඒගොල්ල වැඩිම මේ මිනිස්සයා පිනව පිනවා, සත්තු පිනව පිනවා, නලව නලව තියන්නේ. ඒක නිකන් මේ කිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ පිපාසයට ලුණු අතර බොන්නා වගේ වැඩක්. ඒ කම්පැනි හොඳටම දන්නවා. නමුත් ඒගොල්ල බුදුන් තරම් අපිව නලවන්න පිනවන්න ක්‍රම හදමින් උතුම් විදියට මහන්සි වෙනවා. හිතේ නිකන් අපිට අනුකම්පාවෙන් වාගේ. අපිට නිකන් හිතසුව පිණිස වාගේ. ඒ මොකද දන්න හැම කෙනා ගාමේ දුර්ලභම තියෙනවා. කම් විදියකට අපේ ජීවිතේට නිබ්බිතාව කියන වචනේ නිබ්බිතාව කියන අර්ථයේ එවනල්ල එනකොටම අපිට හරි පාළු ගතියක් දැනෙනවා. තනි ගතියක් දැනෙනවා. ඒ මේක වෙනුවට තව පොඩ්ඩක් මොකක් හරි මේක පිළියම් කරලා තනවා වඩලා ආලවට්ටම් කරලා රූපලාවන්‍ය කරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ කටයුත්තේ මේ ලැබිච්ච මේ නිබ්බිදාව අගය කරන වෙනුවට ඒක පිළියම් කරන්න යෑම නිසා අපේ සම්පූර්ණ අවධානය පිටදරකට යනවා. ඉතින් මෙතන මේ නිබ්බිදා විරාග කියන වචන දෙක සමානාර්ථ පද වශයෙන් බෙදෙනවා. ඒ රාගය කියන එකේ අනිත් පැත්ත තමයි විරාගය කියන්නේ. අපි ළඟ තියෙන ආශාව, මේ ඉලවන ගතිය, ආ එහෙම දාඹාගෙන යන ගතිය, යමක් ලෝබඳිනා ගතිය ඔය තමයි ඇත්තටම ජීවිතය කියන්නේ කාමභෝගියාගේ එම ලෝභදින දෙයක් නැත්නම් එයාට මරණය හා සමානයි ජීවිතේ. ඉතින් ඒ නිසා ඒ රාගය විරාගයේ ප්‍රතිස්ථාපණය වෙනකොට නැත්නම් ඒ ලෝභයෙන් යන දෙයක් නැති ලෝභයෙන් කියලා හම්බ කරන දෙයක් නැහැ කියලා විරාගයේ පහළ වෙනකොට නිපිදා වගේ තමයි ඒක පරාජයක් විදියට නැත්නම් ඉච්ඡාබංගත්වයක් විදියට පහළ කරගෙන ඒක රාග රක්ත කරන්න හදනවා අපි. ඒ නිසා යම් ඒකාම රාගය කියලා අපිට කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ විවිධාකාර වූ කාම ගුණයන් විසී රූප රූප බලන්න, ශබ්ද රූප අහන්න, ගන්ධ රූප ආග්‍රහණය කරන්න, රස රූප රස බලන්න දිවේ කයට පොට්ටබ රූප ගන්න ධර්මයේ හිතට ධර්මයේ ඕක තමයි කිහිගයක් කියන්නේ. ඊගෙන උපුරෝලා තියන්නේ. ඕන දෙයක් වෙකට ශබ්ද රූප නැත්නම් රූප රූප බලනවා. රූප රූප නැත්නම් ශබ්ද රූප බලනවා. රූප රූපත් black and white ද color ද 3D ද flat screen ද පුංචි screen ඕන දේවල් මාරු කර කර ඒ රූප ලෝකෙ පිනවනවා. එහෙම නැත්නම් ශබ්ද western music, eastern music, උත්තර ಭಾರತೀಯ, දක්ෂිණ ಭಾರತೀಯ, classic music, jazz music, rock music කියලා වරක් තියෙනවා. උනම් ඩොල්බි දාලා වෙනවා නැත්නම් ස්ටීරියෝ කරලා වෙනවා. ඉතින් මේ මේ කොහොම જાත් දාපුවම මේ රස රූපය අපි ළඟ ගෙදර තියෙන ඒ ඒ ඒ ශබ්ද රූප අහලා ඉවර කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒ තරම් තියෙනවා කබඩ් එකේ. ගන්නකොට තිබුණාට ඒක අහන්න එක සැරයක් අහුවට පස්සේ ඔක ඉවරයි. ඊට පස්සේ ගන්ධ নানা ප්‍රකාර සුවඳ විලවුන්. ඒ વિશે යන්නේ මොකද මේ සාමාන්‍ය වාතයට කැමති නැහැ. ඒක මොනවා හරි කරලා පොඩ්ඩක් මේ ටෙම්පරාදුවක් දාලා ගන්න ඕනේ සුවඳ ටිකක් දා ගන්න ඕනේ. ඒකට මේ බෝඩින්ගිත්යි ඕනක අම්මෝ විඳන් කරන තරම. ඉතින් ඒ කටයුත්තට ගියාට පස්සේ නාසය පිනවීම එහෙම නැත්නම් දිව පිනවීම මොන හරි කරනවා වෙනකොට ඒක විවිධාකාර ටෙම්පරාදු කරලා ඉන්දියන් කෑමද, චීන කෑමද, ජපන් කෑමද, සයිවර් කෑමද, අපේ සිංහලයේ කෑමද ඉතින් එක එක එක කෑම જાති හන්දිකට ගියාම පේනවා අපි පිනවන්න කොච්චර දේවල් අටවලා තියෙනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා කායෙන් හරි යවුවත් මේ කොයි එකද හොඳේ කියලා ඔය කාලා බලපන් ඊට වඩා අපිට තේරෙන්නේ කොයි එකද කියන්න බෑ. ඉතින් කකා කකා කකා කකා යන ගමන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක පස්සට විල්ලුද ජාති කොට්ට මෙට්ට ඇඳ ඇතිලි වාහන බලන දවසින් දවස වාහන ජාති හදාලා එන්නේ. ඒ සැප ඉලවන වාහන මිනිස්සු කොච්චර සැදී පැහැදී ඉන්නවද අපිට පස්සට විල්ලුද හොදලා 10 පැත්තලා දෙන්නේ. ඉතින් අපි හිතනවා බොයි මිෂේ කරන රිසර්ච් වල හැටියට කියනවා මදි. මොකද අපි අම්මලා තාත්තලා හිතාගෙන ඉති කාට දැන් අපි ඉන්නේ පුතුම මේ රජදප විඳගෙන ඉන්න නිසා සතිය සල්ලි නැත්තම් ණයකාරය කමන්නේ. ඒ අලුත් මොඩල් එකට යන්න. ඉබදක් නැහැ. අපි හිතන්නේ හිතන නරකයි කවදාකවත් මේක මේ ෆයිනල් මොඩල් එක කියලා. ඕක ලබන උදේට වෙනස. ඒ කියන්නේ මනුස්සයගේ තරම්ම මේ පස්සට විල්ලුද දෙන්න බඩට ලුණු කැඳවත් නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි පස්සට විල්ලුද දෙන එක තමයි අපේ සිංහලයාගේ සිංහලයාගේ නෙවෙයි කොයි ආයෙත් ඇදීම තමයි. ඊට පස්සේ ධර්මතාව කියන මේ හිතට බල් බూరు අදහස් කල්පනා කරගෙන ඉන්නේ. මේක නිදහස් චින්තනය කියලා නමකුත් දාලා උයි කල්පනා කරගෙන. ඉතින් ඒක හිතනවා ඒකට කවුරුත් ඇඟිලි ගහන්න ඕන නැහැ. ඇති වෙන්නේ අන්නේ එහෙම මේ කාම රාග කියන එකේ අබිනිෂ්ක්‍මය තමයි විරාගය කියන්නේ. ඒක ටික කාලයකට හෝ මේ වගේ දවස් හත අටකට හෝ එහෙම නැත්නම් ඉච්ඡිතව හෝ පැත්තකට වෙලා ඒ විරාගයට යනකොට ඒකට කියනවා භාවනා රාමතාවය කියලා. කාම රාග රාගයේ වෙනකොට භාවනා රාමතාවය වෙනවා. ඉතින් භාවනා රාමතාවය අපිට භාවනා රතිය දෙක මේකයි භාවනා රාමතාය භාවනා රතිය කියලා කියනවා. ඒක ඉන්නේ නැත්තේ කාම රාගේ තියෙන නිසා. කාම රතිය තියෙන නිසා. කාම රාමතාවේ තියෙන නිසා. ඉතින් ඒකේ යෙදීම ගත කරනකොට භාවනා රාමතාම භාවනා රාමෝති භාවනා රතෝ භාවනා රාමතාය භාවනා රතෝ කියන එක ඉන්නේ ඒක පේන්නේ රසනාඳුන කෙනෙක්. එහෙම නැත්නම් සමාජ ක්‍රමයට ගැලපෙන්නේ නැති කෙනෙක්. ඒ නිසා අර කාමරාගයම එලිගත කරනවා. ඉතින් අර සර්වචනාංශේ පෙන්නනවා මාර්ග තේනාවල පළවෙනිම තියෙන කාමාදී පටමාසේනා කියලා මේ කාමයේ තමයි අපි සංසාරට බැඳ තියෙන පළවෙනිම කොක්ක. නැත් එක හේතුවක් නෙවෙයි හේතු. මාර්ගයට බලයන් 10ක් තියෙනවා. දෙවෙනි බලයනේ තමයි අර්ථය. භාවනාවට රතියක් නැහැ. කාම රතිය වෙනුවට වඩනවා. ඉතින් ඒ නිසා මේ තණ්හාව අපිව බැඳලා තියාගෙන වගේම ඉතින් ගැලවුම් මාර්ගය ප්‍රිය නැහැ. ඒ නිසා කවදා හරි හිතනද ඒ භාවනා මාර්ගය 100ට 100ක් ජනගහණයට ගියොත් එදා ලෝක විනාශ වෙනවා. වෙන්නේම නැහැ. ඒ කවදාකවත් බෞතරගේ බෞතරගේ මන අපේ වෙන්නේ නැහැ. එහෙම වෙන්න හිතනවා නම් ඒක මේ ධර්මයේ ගැඹුරු දන්නකම. සංසාරේ බය දන්නේ බොහොම සුළුතරයකට තමයි භවනා රාම හෝති භවනා රතෝ. පහාන රාම හෝති පහාන රතෝ. හැබැයි මේ භවනා රාමතාවේ සහ භවනා රතිය පහානා රාමතාවේ සහ පහාන රතිය සර්වත්‍ංශේ පහළ වෙන්නේ ඉතරක් තිබ්බා. ඒ තමයි සිද්ධාර්ථ කුමාරයා දැකපු හතරවෙනි නිමිත්ත පැවිද්දෙක් හිටියා. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්නකොට මේක පාළු වෙලා ගියා. මමත් ඔතෙන්ට යනවා. ඒකවල පුත්‍රජානනාගර බණ කියන්නේ චන්න. සත්‍යාචාර්ය වෙලා. අන්තිමට ඉන්න වාතයක් වුණා සාසනේ ඡන්න බියරන්න බැරුව ගියා. එයා කිව්වා හම්බලා මේ පස්සේ පැවිදිච්ච මම මේ පැවිදිින් ඉස්සෙල්ලා ඉඳලා දානවා. මම තමයි කාන්තකාසත් එක්ක වල්ගෙත්ටි යකිවකට හතර පෙන්න විදිහට පෙන්නේ මට බල කියන්නේ ඉන්නයි. ඌ මයිනම් දිනකෙන් දැන් ඉස්සරහට වෙලා ඉඳන ඔය පට කෙලකෙල ඉන්නලු මිනිස්සුන්ට. ඉතින් කිසි කෙනෙක් ගිහිල්ලා කිව්වොත් කියනොනේ මේ කවුද කියලා දන්නවද මම? මම හිමාල් සිතාත කුමාරයා කරගන්න. මේ ඊයේ වෙන දාපු උඹලා මේ පිට ගංගාර වෙන්න බෑ මට කියන්නේ. බේරන්න බැරුව කියන්නේ. අද මේ වෙලාවේ සිතාත කුමාරයාට මේ තමයි ලෙඩේ. මේක මටත් වෙන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. දැන් අපි පිටකවල්ලා කියනකොට අපි දන්නේ අයියෝ කාල කන්නේ මේකට ඇහුවෙලා ඉන්නවා දැන් බලන්න මේ දෙද වෙච්චියෝ උන් කොහොමවත් බැලනවා දැන් මට නම් එතෙන් යන්න ඕනෙත් නැහැ මට ඒනොට පාටි එකට යන්නේ කොහොමදයි සුපර් මාකට් එකට යන්නේ හොඳයි. ඉතින් අපිට උන්ට තමයි මේක හැදෙන්නේ මට නෑ. ඉතින් කොයි වෙලාවක හරි කිව්වොත් මේ පාස් ග්‍රෝවින් ටියුමර් එකක් තියෙනවා ඔළුවේ කියලා බුදුහම් මේ මේ මට ඇයි හත්තේ ඊට මේ මට ලීඩ වෙන්නේ මම මෙච්චර දන් දීලා තියෙනවා ඔය ඔක ඒ කතාවකත් පිළිගන්න කැමති නෑ මොකද මේක ඒ කාලකන්‍යයන් හැදෙලා ලාදුරු ඒ කාලකන්‍යයන් ඒ අපිට හැදෙන්නේ නෑ කියන්නේ ඉන්නවා ඉතින් එතන ගියාට පස්සේ ඔක්කොම දැක්කට පස්සේ ඉතින් එහෙමනම් මේ කොහොමද මේක බැලන්ස් කරන්න කියන තමයි පැවිද්දෙත් දැක්කේ. එතකොටත් පහන ආරාමතාවේ යලන තිබිලා තියෙනවා. ඒ කියන්නේ පැවිදි ස්වරූපයක් තිබිලා තියෙනවා. අන්න ඒ වගේ ඒ විරාගය යම් කිසි කෙනෙක් ළඟට එනකොට බුදු කෙනෙක් පහළ වෙච්ච ශාසනයක් තියෙන වෙලාවේ කලාතුරකින් ඇහෙනවා. ඒ සංකාම රාගයට ඇති අකමැත්ත කාම රාගයෙන් වෙන්වීම නැත්නම් අබිනිෂ්ක්‍මණය අපි දැන් සිංහලෙන් කියන්නේ කීකේ හැර යම කියලා ඒක උත්තරම දෙයක් කියලා. ඒක මේ කාලකන්ණිත වට හතර කේන්දරේ පාඩු වෙලා කරන වැඩක් නෙවෙයි. එහෙම කරන ඇති ඉන්නවා. නමුත් මේක උතුම් දෙයක්. ඒ සම්ණ බ්‍රාහ්මණ අපේ සමාජයේ ඉන්න ඕනේ. ඒ කර්මේසා කර්මඵලය අදහන්න නැති අයට ඒක පේන්න බෑ. ඔය බටහිර රටක එහෙම බැරි වෙලාවක් ඉන්න පාදියොත් වහාම හිරේ දාන. කිසිම තැනක හොරගන්න හිඟන්න බෑ. ඉන්න වාසිය යමක් කරන්න බෑ. Uh, how මේ uh, homeless වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ගැප් තියෙනවා අනිවාර්යයෙන් වාහනයක් තියෙනවා අනිවාර්යයෙන්ම ගෑණියක් ඉන්නවා අනිවාර්යයෙන් භයානක ලෙඩක් තියෙනවා ඒව අනිවාර්යයෙන් මේ දිනු රටක ඒව නැත්තම් එම ඒවට වෙනම බදු ගන්න. දැන් කවුරු හරි ඇවිල්ලා නිකන් ඔය කායින් හරි කාලා ඉන්නවා කිව්වොත් එහෙම වීසා දෙන්නෙත් නැහැ එන්නත් එපා අපේක මේ දිව්‍යන් ආංශේ මහල්ලක අංග සම්පූර්ණ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙන ඒක පිස්සු පියාට නැහැ ඉන්න හරියක් තියෙන්නේ පුරංගනාවන් සහ පුරවැසියන් විතරයි. ඉතින් ඒ ඒ ඒ ඉවෙන්නේ නැතු එහෙම නැතු මේ ශාසනයක් පිළිහිටවලා මේ ශාසනයේ තියෙනවා සමාජයක ශ්‍රමණ ප්‍රාක්‍මණ කියලා જાතියක්. ඒගොල්ලෝ ගිහිලා පැහැරලා විවිධිය වාසය කරනවා කියන එක අපි ලංකාවේ ඉපදිච්ච නිසා අපිට එච්චරම ප්‍රශ්නයක් නැහැ. මට උගන්නපු ධම්ම ධම්මික හඳුරු අවුරුදු 7-8කට පස්සේ මෙල්බර්න් නගරයට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඒ සංසාර අවශ්‍ය වෙලා තියෙනවා දවල් මේ විවේක තමන්ගේ ආශ්‍රමයේ ඉන්නකොට මම හිතන්නේ මෝල්වන් පන්සලේ වෙන්න ඇති. ඉන්නකොට මේ මොනද බඩුවක් ගන්න එළියට යන මොකක්වත් අල්ලන්නේ. ඔක්කොම කඩවල් වහලා මිනිස්සු රස්සාවල වලට ගිහිල්ලා ඉතින් පෙට්‍ර සෙට් එක අල්ලලා දුන්නා. ඒ ශාන්තිය දෙන්න යන්න හදනකොට මේ නගර සභාවේ කුණු ගෙනියන ලොරි ආවලු. ඉතින් ඒ ශාන්ති පොඩ නතරුනල හතර මං හන්දේ. අර මිනිස්සයා ට්‍රැක්ටර් එක බැලගෙන ආවේ ඒක පිටිපස්සේ අර කුණු බක්කියට. එල ෆැක්ටරි එකේ නතර කරලා උළුවට කෙල ගහලා ගිලුවොත් තුක් ගන්න. ඒකට පිස්සු දෙයක් මේ කාලා බීලා හිටපු මොකද්ද මේ අල්ලගෙන ඉන්නේ සූරක් කනගෙන හිත තට්ටයක් පාගෙන අපේ මුළු පද්ධතියටම අභියෝගයක්. මුණට කෙල ගහලා කියන්නේ මුන්නේ තට්ටෙට කෙල ගහලා කියන්නේ. එච අභිනිෂ්ක්‍මණයට මිනිස්සු කැමති නැහැ. එයාට ඕනේ මේ මේ වගේ පවුලක් ඇදිලා අයිනක් අල්ලගෙන පවුලක් කරගෙන සයිඩ් එකේ ෂේප් වෙලා ඉන්න හරි කැමතියි. ඒ නිසා ඒ හරි අභියෝගයක් තමයි මේ අග්නිෂ්ඨෝනේ. ඉතින් මහා ජනතාව එපා අපේ පහළ වෙන හිතවිලි වල ලක්ෂ කෝටි වාරයකට කීයක් අපිට පහළ වෙයිද මේ රාගයේ දනවන සම්පූර්ණ හිතවිලි අතර දිදාග හිතවිල්ල. එහෙනම් මේ ශාසනයක් කියන එක. එහෙම පහළ වුණත් අපි දන්නේ කාලකන්නිකමක් කියලා. අපි දෙන්න මෙච්චර ඇහැ කර දිවනාශ ඔක්කොම ජීවිතේ මොකටයි මේ අද්දක වහගෙන අතක් පිට අතක් තියාගෙන මේ හුස්ම බල බල මොකද්ද මේ කරන වැඩේ කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. ඉතින් ඒක කරන්න බැරි එක වෙනම දෙයක්. දැන් මේ වගේ පිස් ඉන්නවනේ. ඒ කෙනෙක් කරලි වෙලා කොයි වෙලාවෙ හිතමු අර ගීගෙන් අතහැරීමේ ඇති වෙන කාය විවේකේ නෙවෙයි භාවනාවෙන් ලැබෙන චිත්ත විවේකේ ලැබුණයි කියන්නේ. ඒ කියන්නේ අපේ වීතික්‍රමණ කෙලෙස් විතරක් නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් වලින් පොට්ටකට හිත, තප්පර ගානකට හිත, චිත්තක්ෂණ ගානකට හිත, උස්මරලි ගානකට හිත මිදුණයි කියනවා. ඉතින් එතකොට යාර තේරෙන පටන් ගන්න ලොකු ස්පාසුවක් කාය කාය විවේකන චිත්ත විවේක ලැබුණාට පස්සේ ඒක ඉස්සෙල්ලම දාසේ ලැබෙනකොට මහණි බෝන් ගියා වගේ බෙන්දපුවලුත වගේ බුදුම් මේ තියෙන සපක් ටික දවසක් යනකොට මෙන්න બોලේ මේ ගැණිට මං එපාල් දැන් කියලා එනවා තමයි හරි කම්මැලි වෙනවා විකුණනකොට නම් කියන්නේ නැහැ කම්මැලි වෙන්නේ නැහැ මේක හැමදාම එවර්ලාස්ටිං සපක් තියෙනවා කියලා තමයි ප්‍රථම ධානයේ විගුණා. ඒකේ ඉඳලා විනාඩි 45 50 යනකොට අර ප්‍රථම ධානය ලබා ගැනීමට උදව් කරන ලද විතක්ක ਵਿਚාර දෙක අපිට කාර්යකාරී වෙනවා. එයා ඉඳපු ගමන් වල් බూరు අදහස් වලට වල් ටුවර් යනවා. ඒ තියෙනවා දැන් මම ධානයකද ඉන්නේ නැද්ද කියන ඒ ධානයේ ආධිනව තේරෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය පළවෙනි දවසේ එම ධානයකට ගිය වෙලාවේ පුදුම සැපක් තේරෙන්න පටන් ගන්නවා. ටිකක් කල් ගියාට පස්සේ ඒ ධානයේම ආධිනා වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතන ඒ විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි දෙවෙනි ධානය උදාගෙන ඒකට කිදාවක් තියෙනවා දැන් මේ දැන් නේ රියල් නියම බඩු අම්බෙලා තියෙන කියලා ඒක ඉනෝ ටික වෙලා කරනවා උගත් එපායි. ඒ නිසා ඔය ලබන හැම සැපයක්ම ධානා සැප සහිතව නැත්නම් සමාධිය ලැබෙන හැම සැපයක්ම ටිකක් කල වශී කරන්න කියනවා. වශී කරනකොට කරනකොට එපායි. ඒතකොට තියෙනවා දැන් අර කාමරාගේ නෙවෙයි මේ තියෙන්නේ නැත්තම් මේ ආමිෂ සැපයක් නෙවෙයි තියෙන්නේ නිර්ආමිෂ සැපයක්. නමුත් මේ නිර්ආමිෂ සැපේ හිත සන්තෝෂ වෙන්නේ අය කුඩු ගහන මනුස්සයාට අද ගහන කුඩු ප්‍රමාණය මත හේත වෙනකොට. පොණ මනුස්සයාට අදගත්තු බීම ප්‍රමාණය මදි. ඒ ඒ දුර්තොල හැටි. මේකෙත් එහෙම එකක්. ඉතින් එහෙම එහෙම කරගෙන කරගෙන ඉනකොට ඒ ඒ ලබන ධානාදී සැපපවා බොහෝ කලකින් විරාගයේ විසින් ප්‍රතිස්ථාපන මේ තියෙන ආසාවෙත් නැති වෙනවා. ඉතින් මෙයා කරන්නේ ඊට උඩේ කොහෙනවා. කොහොමම එහෙම ගිහිල්ලා රූප රාග අරූප රාග දිගේ යනකොට ඒක දැනකට එනවා ඔය කොච්චර දෙඤ්ඤම් කියන සැප තිබුණත් ඒ සැපේ විඳිනකොට එපා වෙනවා. ඉතින් එතකොට යාට නිකන් කන්දක් උඩට නැගලා දැන් කන්ද නැගලා ඉවර වෙනකන් මුතුනට යන්න අපේක්ෂාව තියෙන මුතුනට ගියාට පස්සේ මොනවද බලන්නේ? උඩ හිස් හරහා හිස් අනුපාරකයක් බලද්දී ඒකට පේන විශාල පිරිසක් මං වගේ අමුද ගහගෙන කැටපට ගහගෙන පොඩි බැඳගෙන එනවා මේ ඉන්න තැනට. ඉතින් ඇහුවොත් එහෙම මේ කොහොමද කියලා කියන්නත් බෑ. එන්න එපා මෙතෙන්ද කියලා. ඉන්න කක්කාට වැඩිය හොඳයි. මෙතෙන් ගන්න මොකුත් නැහැ. උඩට ගියාට පස්සේ කන්දවල ගියාට පස්සේ මොකුත් නැහැ. ඉතින් මේ මනුස්සයා නිකන් ගොළු වෙන භාවයකටපත් වෙනවා. ඒ මනුස්සයා මුසුප්පු තත්ත්වයටපත් වෙනවා. ඒ මුසුප්පු තත්ත්වය තමයි දැන් විඳින්න දෙයක් නැහැ දැන්. දැන් රාග කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මේ විරාගය නීරසකමක් වෙනවා. තනි විභාගකමක් දැනෙනවා. එපා වෙන්න පටන් ගන්නවා. මේ ලැබිච්ච විරාගය අහනවා ඊට මැදිය විදිය හොඳයි ආපහු දැකයක් මාළු මාගට් එකට ගිහිල්ලා මාළු ටිකක් ගෙනල්ලා යාන කාලා කටයුතු කරනවා වගේ මහා පුදුමාකාර කරක්. ඉතින් මේ නිබ්බිදා විරාග දෙක පහළ වෙනකොට ඒක ධර්මානුකූලව ද්වේෂයෙන් තොරව පහළ වෙන්නත් පුළුවන්. එතන ඉදිරියදා ජීවිතේ නුරුස්නා ගති කියලා එකක් තියෙනවා නේද? අනන්තවත් අපිට තියෙනවානේ. මේ හැම නුරුස්නා ගතියක්ම ද්වේෂ සාගතව පහළ වෙනවා. මේ නුරුස්නා ගතිය එනකොටම අපි නුරුස්නා ගතිය ඇති කරන කෙනාට වෛර කරනවා. මේ නුරුස්නා ගතිය බොමිකුන්ට අයින් කරන්න හදනවා. ඒ නිසා අපි නුරුස්නා ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න අපි ක්‍රියාශක්තිය වැඩි වෙනවා. නමුත් දැන් මේ නිපිතා විරාග දෙකක් එනකොට ප්‍රථමයෙන් මේක නුරුස්නා ගතිය තමයි එන්නේ. ඒක තමයි මේ භාවනා දෙනින්ද යනවා කියන්නේ. ඒක තමයි මේ භාවනාවේ නීරස වෙනවා කියන්නේ. ඒක තමයි මේ භාවනාවේ පුංචි පුංචි වේදනා පවා දැනෙන්න පටන් අර ගන්නවා. මොකද හිතට මේ පසරස උලක් නැහැ. ඉතින් මේවා කොටු කරලා කරලා කරලා කරලා කරලා මට මේ හිස්තන ඒ නීරසතන එම නැත්නම් අපි වචන කියන නීරසතනේ නුරුස්නා තැනට පුළුවන් තරම් මුණ දීගෙන ඉන්න ඒක උපේනාවකට වැඩිය ආරක්ක සම්පදාවක් තියෙනවා. උත්හාන සම්පදා ආරක්ක සම්පදා. ඉන්නේ ආරක්ක සම්පදා තමයි මේ නිබ්බිදා විරාග දෙක එනකොට එක සැරේ එන්නේ නැහැ. ආධුනිකයට පේන්නේ එක සැරේ එනවා කියලා. නමුත් එන්නේ ඉතින් එනකොට ගොඩාක් ලකුණු පෙන්නනවා පෙරමද ලකුණු. ඉතින් ඔක්කොම පොත්වල ලියලා තියෙනවා. ගුරුවරයාට කිව්වොත් මම ඉස්සල්ලාම ආනාපානිය අහුවෙච්ච ධර්මකාරී සතුටක් ඇති වුණා. මම බලහින් ඉන්නකොට එනකොට ආනාපාන ගෙවිලා යනවා. මට ඉස්සල්ලාම මේ සමාධියක් කරනකොට මුතුම සතුටක් ඇති වුණා. දැන් ඒක ආවට පස්සේ පාවෙනවා. කියලා ඒ ඒ ප්‍රකාශය සාමාන්‍ය කෙනෙක්ගෙන් එළියට එන්නේ නැහැ. මේක ආත්ම නිෂේධන ප්‍රකාශයක් කියලා. ඒ නැත්තම් තමා විශ්ීම තමන් ඉච්ඡා බංගත්වයටපත් කරන දෙයක්. ඉතින් ඒ නිසා ගුරුවරු කරන්නේ එහෙම දෙයක් ඇවිල්ලා ප්‍රකාශ කරන්නේ නැත්තම් එයාට අවස්ථාව ලැබලා දෙනවා. දඩුවට බහතෝරලා දෙනවා වගේ මේකද වෙන්නේ කියලා. ඉතින් අමෝරාවෙන් අක්කමැත්තෙන් ඔව් කියනවා. ඒකවල කියන ඔකට ලොබුතාන්ති වගේ කෙනෙක් කියන්නේ කොහොම මේ භාවනා කරන යනකොට මේ පාවීම, කම්මැලි වීම, නීගස වීම, හිවි ඇතිලා එපා වෙන එක වෙන්න ගත්තොත් දිග්ගටෝම යනවා. ඒකෝට ඇට පොඩි අවස්ථාවක් තියෙනවා මේකට ලෑස්තිලා යන්න කියලා. නිජමත ඉන්න පුළුවන්. කම්මැලිකම ඉන්න පුළුවන්. පාළු ගතිය ඉන්න පුළුවන්. තනි ගතිය ඉන්න පුළුවන්. තනි වුණ අසරුණා ගතිය ඉන්න පුළුවන්. කොම්ුණා වගේ ඉන්න පුළුවන්. අන්න ඒක එනකොට මූල කර්මස්ථානේ මොන වගේ විපරිණාමයක්ද වෙන්නේ? ඒක එනකොට මූල කර්මස්ථානේ හිත කඩලා නුස්නා ගතිය නිසා අපිට උන් හිත තැන්න තියෙන එක තමයි වෙන්නේ. එතකොට ගුරුවරයා කියලා දෙනවා ඕකෙන් වෙන්නේ නීරසකම, කම්මැලිකම ඉවත් එනකොට අපිට භාවනාවේ අත ගසා දැම සිද්ධ වෙන්නේ ඒ ඒ தත්ත්වයට දෙති මූල කර්මස්ථානේ බලන්න බැරිලා. ඒ ඔක්කොම මායෙද්දී ඒ ඔක්කොම කුලීලි පෑමෙද්දී පුළුවන් තරම් බලන්න මූල කර්මස්ථාන කියන සම්බන්ධතාවය. ඒකට මූල කර්මස්ථානේ මොකද්ද විපිරියාසයකට ලැහැත්ති වෙනවා. ඒක හිතා ගන්න බැරි විවිධ සටහන් සහ ආකාර වලටපත් වෙනවා. ඒක දිහා ඇහැක් පිට ඇහැක් කියලා බලන් හිටියත් නැහැ කියලා කියන්නේ හිතෙනවා. ඉතින් ඒ නිසා ඒක නෑ කියන්නේ නැතුව ඒක මේ වෙනස් සටහනකට වෙනස් ආකාරයකට යන්න හදන මේක දිහා ඇහ කරවිලකම් බලන්න හිටපුවාම බලා ඉන්නකොට මේ දෙපැත්තේ නිදිමත ගතියයි එපාවීමයි කම්මැලිකමයි ඇඟනිකන් අච්චාරු දැම්මා වගේ හිතෙනවා පාළු වෙනවා නැද්දකින් කියලා හිතන ගතියයි මේ දෙක සමබර කරන්න මේ සාමාන්‍ය ඉස්කෝලේ පාඩම් වල නැහැ. ඒක කරන අමාරුයි. ඒක හරියට කියනවා මේ ඈතට නහසෙන් තරව බලන්න ඉවර වෙනකම්ම බලපන්. ඉතින් අපි ඉතින් ඇහැපට්ට ඉවත්ත කරලා මේවත් බලනකොට ආසන්තරව නැහැ. ඉතින් අපි සටහනක් දාන ආසන්තර නැහැ. ඒ තමයි පිට බැලුවා කියලා. ඉතින් ආසන්තර නැතුවන හිත උදේ පත්තර උදේ උරින්ම තියෙන්නේ මේ ආසන්තර නැතුණා කියන්නේ. මේව නැහැ. අර අපිට පේන්නේ නැති නිසා අපි ලේසියෙන් අපේ නෝට් එකක් දා ගන්නවා ආසන්තර බලන්න එක නැතුණා කියලා. ඉතින් මේ බෙල් එකට ගහලා කියනවා මේ ශබ්ද නැති වෙනකන් අහගෙන ඉන්න කියලා. ඉතින් ආධුනිකයා බොහොම සද්ද සෑහෙන දුරට තියෙද්දිම බෙල් එකට හිත තියාගන්න බෑ. මොකද හිත ගොරෝසු නිසා. ඊට පස්සේ හරි. දැන් දෙවෙනි සැරේ තහන් තුන්වෙනි සැරේ තහන් එන්නේ එන්නේ එන්නේ යාට තේරෙනවා මේ සද්ද නැති උනායි කියලා මම වාර්තා කරාට සද්ද නැති වෙන්නේ. හුදුට අහගෙන ඉන්නවනම් මේ සද්ද ගෙවීමක් සිදු වෙනවා. ඒකට මේ සද්ද අනිකුත් පුංචි සද්දත් එක්ක මුසුවීමක් වෙන්නේ. මගේ අවධානය රූපයකට යනවාද? ඇත්තටම සද්ද නැති වෙලා යනවාද? කියලා මේකේ එක සැරේකින් එක නිගමනයකට එන්න බෑ. ඒ නිසා මේ ඔය අපිට හොල්මන් එන හැම වෙලාවෙදීම මූල කර්මස්ථානේ මොකද්ද අලුත් පාඩමකට යන්න හදනවා. අපිට මේ පාඩමට යන්න බැරි මේ මේ තිද්දී අපිට හසුරුව ගන්න බැරි නුරුස්නා ගති පහළ වෙනවා. ඉතින් ඒකට අපි මොනවා හරි සංස්කරණයක් කරනවා. එක්ක ඉරියව මාරු කරනවා. එතන නැගිටලා යනවා. එයා මොනවා හරි දෙයක් කරනවා අන්නේ වෙලාවේදී ඒ කරන වැඩේ නිසා අපේ අහිංසකකමයි සත්‍යයයි අරමුණේ තියෙන විපරිණාමයයි මේ ආපු හොල්මන මට කරපු අනවින ටිකයි අපිට වාර්තා වෙන්නේ නැහැ. බුක් කීපින් නැහැ. ඒ නිසා හුදුවට ලෑස්තිලා ගියොත් මේ මැජික් කාර්යයක් පාරයි නේදගෙන එයා මේ හයියෙන් ගබාන හොල්ලනකොට මේ යටි මොක් කරේ මවල පෙන්නනවා. ඒ තමයි අස්බන්තුන් කියන්නේ. ඉතින් මිනිස්සුන්ට වේදිකාවක් ඕනේ නැහැ. මේ නගරේ විශාල සෙනඟක් ඉඳන් මැජික් කරලා පෙන්නනවා. අන්නේ වගේ තමයි මේ මනසේ නැත්තම් මේ විඥානීය ක්‍රියාකාරීත්වය අතරමං හන්දේ කියන මායාකාරයක් වගේ කියලා බුදුන්සේ පෙන්නනවා. එයා මේ මායා කරන්නේ ඉස්සෙල්ලා පිරිසගේ අවධානය ගන්න අර අයියෙන් කරගොන බෙදයක් තියෙනවා. මේ දැනගන්න ඕනේ මේ බෙදේ අයියෙන් කරගොනොත් මේ ඇත්තේ මොකක් හරි ඉගිලන පරියක් මවලා බෙදෙනවා. ඊන මාළුවෙක් මාළා පෙන්නේ අපිට පේනම සර්පලසල් දෙයයන් ආන්ති වගේ නෑ අම්මුම්ම කට්ට වෙට්ට පිටතලිය මේක දැක්කනම් පේනවා අපි පොඩ සල්ලි තියලා බලන්න තරම් තමයි තියෙන්නේ කියලා එන්නේ මායාව තමයි මෙතන සිද්ධ වෙන්නේ ඒ කියන්නේ විඥාන ආහාරය මේ විඥාණයට සමස්තය සියල්ල තියෙනවා දකින්න බෑ යාට ඕනේ මේ හොඳ නරක, හරි වැරදි, කළු සුදු, ආසල් ප්‍රසආස, පිම්බීම හැකිලිම මම තා මම නෙවෙයි කියන අර සීමා මරියාදාවල් ඇති කරන එක තමයි විඥානයේ කෘත්‍යය. ඉතින් දැන් අර අරමුණ එමීට ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන අනෙකුත් සියලුම සංසිද්ධිය අතර මේක බොඳ වෙනකොට ආගන්තරව ගිහිල්ලා ගිහිල්ලා ගහක් අස්සට හරි වලාකුළක් අස්සට හරි ගිහිල්ලා බොඳ වෙනකොට අපි පිටතනක බලනවා ඒක දිහා තවදුරටත් බලාගෙන ඉන්න අපිට බෑ එතන නිමිත්තක් නැහැ අනිත් වගේ මේ නිමිත්ත ගෙවි යන වෙලාවේදී ඇති වෙන මේ විපරිණා විපරිණාමේ විපරියාසය දිහා බලන තරම් විඥාණයට පුළුවන් කමක් නැහැ විඥාණය බලන්නේ ආහාර තියෙන තැන විතරයි යන්නේ එතනදී මේ විඥාණයට මම සහ මම නොවේ කියන අරමුණ ඇති නැති කියන මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියන මේ සීමාව ලොක්ක බොද වෙන්න පටන් ගන්නවා. අන්න එතන තමයි අපේ මෙතෙක් කල් අපි වර්ධනය වෙච්ච දැනුමේ ඉම මර්යාදාව සීමාව. ඉතින් එතනදී අපි තවදුරටත් ඉස්සරහට යන්න නම් අපේ සීමා මර්යාදාවල් ලොකු කරගෙන ඉදිරියට යන්න මේ මෙතන මායාකාරී බව ලැහැත් වෙලා ගියොත් අපිට පේනවා එතන නුරුස්නා ගතිය හරහා තමයි අපි සපදිඥාන් කියන පොරොන්දුවක් මත තමයි අපි අර සීමා මාර්ගය දවල් ලොක් කරගන්න බැරි. එතෙන්දි තමයි නිබ්බිදා විරාග පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා නිබ්බිදා විරාග පහළ වෙන හැම වෙලාවෙම අපි නැගිටලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපි නිින්දට වැටලා තියෙනවා. එහෙම නැත්නම් අපි වෙන අර්ථකථන දීලා තියෙනවා. මේක නොවිච්ච කිසිම කෙනෙක් නැහැ. හැම රහතන් වහන්සේනමක්ම හැම බුදු කෙනෙක්ම මේ මේ කඩේම පයින්නවා. එතනින් තමයි අපේ මනුස්සයාගේ මානව චින්තනය අදිමානුෂික தත්ත්වයටපත් වෙන ඉම ඉතින් එතෙන්දී කාටත් ටිකක් කලකොල වෙනවා. ඒක පිළිබඳව කාටවත් කියන්න බෑ මේ සුඛ ප්‍රතිපදාවෙන්, කිප්පා විඥාවෙන් කියලා මේ ඉන්ද සිටිගේ ගිහිලා ඩොග් ගාලේ හැවැත්ති බහිනා වගේ වෙන්නේ නෑ. මෙන්න මෙතන තමයි අපිට තියෙන fear of freedom කියලා අලුත් දේවල්ට බයක් තියෙනවා. fear of new කියලා, neophobia කියලා අලුත් දෙයක් වෙනකොට අපි ඉක්මනටම අර දන්න දැනුමේ අරසා ලබන මිසක්ක ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මාර්යා දන්නවා මෙයාට මේ නිබ්බිදා වගේ විඳින්නේ නැත්නම්කට යනකොට රාගය වෙනකොට විරාගය එනකොට මෙයා සත්‍ය පාවා දෙනවා. ලක්ෂ කෝටි වාරයක් පාවා දෙනවා කියන්නේ. පාවා දෙනවා ඉදිරියට පාවා දෙනවා. මේකට තියෙන එකම ක්‍රමය තමයි මේ භාවනාදී එක තැනකදී මේ වගේ මාරුවක් සිද්ධ වෙනවා. අන්නේ මාරු වෙලාවේ කලබල වෙන්න එපා. මේක දිහා බලාගෙන ඉන්න හැබැයි කිසිත් නොකර. මොනවා කරත් අරගෙන තියෙන අහිංසකම නැති වෙනවා. අරගේ තියෙන සරල භාවය නැති වෙනවා අරගේ තියෙන මේ යටි නූලෙන් වැඩ කරන හීන නූලෙන් වැඩ කරන ගතිය දැක් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා එතනදී කිසි දෙයක් සංස්කරණය නොකර මේ තිබුණ දෙය නැති වෙන හැටි, කියා ගන්න බැරි වෙන හැටි, කම්මැලි වෙන හැටි, නිදිමත එන හැටි මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ කටයුත්ත බලලා දවසක තේරුම් ගත්තොත් මෙන්න මෙතනදී අපි මොනවා හැලහප්පන්න ගියත් අර සිද්ධියේ තියෙන සරල භාවය නැති වෙන නිසා කරන්න දෙන උපරිම කැපකිරීම කරලා එතෙන්දී නලියන්නේ නැතුව බලන්න ඕනේ. එහෙම නැත්නම් අලුත් සංස්කරණ ඇති නොකර සංකරත ඇති නොකර බලන්න. ඉතින් අන්නේක දිහා බලානින්ද බැරුව අපි කරන හැම දෙයකම සංස්කාර කියලා කියනවා. ඒක ඇත්තටම පචී සංකාර කාය සංකාර නෙවෙයි මන චිත්ත සංකාර කියලා කියන්නේ. අන්නේ චිත්ත සංකාර দমনය ඒ චිත්ත සංකාර වල හික්මීම කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර ඔක්කොක්සියු. ඉතින් දෙච්චර වීර්යයක් ඕනේ ඥාන සම්ප්‍රයුක්ත වීර්යයක් ඕනේ කරලා. කරලා කරලා කරලා ධර්මයේ දැනගල දැනගිල ඒක දිහා බලන්න එකයි තියෙන්නේ. අන්නේ තැනට යනකොට යෝගාවචරය ඇතුළ තියෙන මේ එකලස නැත්නම් මේ කෙල්ලේ නැති වේගෙන යන ආසන්තරාධ්‍යා බලා ඉන්නවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ගෙවෙන සද්දයක් මම තව එක චිත්තක්ෂණයක් අහනවා. කියලා බලහන් ඉන්නවා වගේ ඒ කරන එකලස යුත බිමේ කරන එකලසට වැඩිය ආපා. එහෙම නැත්නම් වෙන ඕනේ ෂිප් එක තියෙන එකලසට වැඩිය ආපා. මොකද අපි ළඟ නැති දැන් මිරිකල ගන්නවා. අන්නිම කරන්න දෙන්නේ නැතුව අපේ ෂට ඥාන මේ ජීවිතාසාවෙන් සහ කාය ආසාවෙන් ඉදියව මාරු කරනවා වෙන මොන හරි කරනවා ඒ නිසා අර අපිට ලැබෙන්න තියෙන විමුක්ති ඥාන දර්ශනය වෙනුවට නිබ්බිදාවට විරාගයට ප්‍රතික්‍රියා කරනවා ඒ ප්‍රතික්‍රියා නොකර හිටියේ ඉඳනම් අපිට අම්ල දාත්තල කියලා දෙන්නේ ඉස්කෝලේ පාඩම් පොතේ නෑ බුදු කෙනෙක් මතක් කරලා කියනවා අනේක ಜಾති සංසාරං සංදා විශ්සං අනිබ්බිසං ආකාරං දවේ සන්තෝ මෙන්න මේ වගේ වෙලාවක මට ඊගාව චිත්තක්ෂණයට පුනරුත්පත්ති ලැබලා දෙන මට ඊගාවට පැවැත්ම ලැබලා දෙන එක කොහොමද මෙච්චර දේවල් ගෙවෙද්දි ගැටේ දාන්නේ කියලා ගේ හදන්නේ කොහොමද කියලා මම හැමදාම මෙව මට අහුවන්නේ අහුවෙච්ච දවසේ කියනවා ගහකරන් දික්තෝසි මනාපමනාව පහල කරන හැටි මට දැන් පේනවා. ඒ වෙලාවේදී මට මොනවාරි කරන්න හිතෙන ගතිය පේනවා. මේක දිහා බලන්න ඉන්න බෑ. බලන්න බැරි මොනද කිචි කැවෙන ගතියක් තියෙනවා. කුයි කුයි ගන්න ගතියක් තියෙනවා. මොටිවේෂන් එකක් තියෙනවා. ආන්න මේක දැක්කනම් පේනවා ඒක කිසිසේත්ම දෙයක්නකට සම්බන්ධ නැහැ. ඒක අතීතයට සම්බන්ධත් නෑ අනාගතයට සම්බන්ධ මේ දැන් ඉදිරිපත් කරලා ඇත්තට මේ නුරුස්නා ගතියට පිළියම් හොයන ගතිය නිසා ඒ ප්‍රවාහය අපි සංකර කර ගන්නවා ඒක නිසා ගාකාරන් දිත්තෝසේ කුණ කියන්න කහසි මම මෙතෙක්කල් දන්නේම නැතුව මේ මේ සිද්ධියේදී නලියන්න ගිහිල්ලා අතිරේක පරිපූර්ණක ඇත්ත මේක දාන්න ගිහිල්ලා හදන්න ගිහිල්ලා හිමේ කරන්න ගිහිල්ලා අර තිබුණ එකලස කැඩෙනවා දැන් කාය ජීවිත නිර්පේක්ෂයේදී ඇහැ කරවිල වෙනකම් බලාගෙන ඉන්නකොට පුදුජන සඳහන් කරලා තියෙනවා ගහකාරන් දිට්ඨි පුනගේහනකය සබ්බාතේ පාසුකාපංක ඔබ මේ මේ සංස්කාර කරන්න ඇති කරලා තියෙන පරාල ටික උපකරණ සියර මම විශ් කරලා දැම්මා හදපු කැණි මඩල එහෙම නැත්නම් මේ පූට්ටුව ගලවලා දැම්මා විසංඛාරගතං චිත්ත මම හිත ආයේ මේ වගේ නීරසකම ඉදිරිපිට සංස්කරණය කරන්නේ මේකට ආලවට්ටම් කරන්නේ මේක රසමසුළු දාන්න යන්නේ මේක තෙම්පරාදු කරන්න යන්නේ මේක රූපලාවන්‍ය කරන්න යන්නේ ඒක දිහා බලන්න හිටියොත් තේරෙනවා ඒ සංසාරේ ගැලවෙන නැවත කර්ම බීජ රැස් නොකරන මේ தত্ত্বය ඔය කියන විදිහට භව තුනකට බැඳිච්ච දෙයක් නෙවෙයි මේ චිත්තක්ෂණය වෙන්නේ. ඒක නිසා එතෙන්ට එනකම් අපි කිව්වොත් මේ නිබ්බිදා විරාග මට්ටම හෝ ඊට ඉස්සර පහළ වෙන යථාභූත ඥානි හෝ පහළ වුණාට පස්සේ Taman දැනගන්න ඕනේ මෙතෙන් තියෙන යමක් නොකර සිටීමමයි කුසලය. යමක් කෙරුවොත් අකුසලයක්. යමක් කෙරුවොත් කලබීමක්. යමක් කෙරුවොත් එකලස කැටීමක්. යමක් කෙරුවොත් නුරුස්නා ගතිය ප්‍රතිඵලයක්. ඒ නිසා නුරුස්නා ගතිය පහළ වෙනකොට ඒක දිහා බලාගෙන නොසලෙන මනසින් සැලෙන්නේ නැති මනසින් ඒක දිහා බලා ඉන්නවා කියන ශිල්පේ ක්‍රියාවද්ද ක්‍රියාවක් නොකර සිටීමක්ද කියලා ගත්තොත් අකිරියෙන් තමයි ජයගන්නේ. ඒක නිසා එතෙන්ට එනකන් වීර්යයක් අවශ්‍යයි. මෙහෙයුමක් අවශ්‍යයි. මෙතෙන් යනකොට ඥාන සම්ප්‍රයුක්ත වීර්යයක් තියෙන මේක තියා බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. ඒ තැනට ඉවසීම තියෙනවා. ඒ නිසා ඒ චිත්තක්ෂණයක ඉවසීම තුළ නිවනක් තියෙනවා. ඒක මොකද හේතුව යාට එතෙන් යනකම් ඒ නිබ්බිදාවේ පාවීමේ නීරස භාවයේ බුද්ධි විඳලා තියෙනවා. හැබැයි මේ එහෙන් නලියනවා මෙහෙන් නලියනවා අරග කරමු මේක කරමු කියලා ගොඩාක් අතිරේක යෝජනා ක්‍රම සහ ගොඩ පෙරක දෝරකම් හිතට පණ තියෙනකම් ගෙනත් දාන්න. අරග කරමු මේක කරමු මෙහෙම කරමු මෙහෙම කරමු කියලා නාන ආදාස වේලාදී කියන එක්කෙනෙකුට දොස් කියන්න යන්නත් එපා. බලාගෙන ඉන්න මේ මතුවෙන හැම එකක්ම කෙලෙසයක් එකකටවත් යෝජනා ඉෂ්ට කරන්න එපා. යෝජනා එනවා. යෝජනා එනක වළක්වන්න බෑ. ඉතින් ගන්නතේ හිතියොත් තමයි වෙන්න පටන් අර ගන්නවා මේ දැනට දැනෙන මේ පාළු ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය විනාශ කරන්න ගියොත් ඒකට ලැබෙන ආනි විපාකේ තමයි මට දීර්ඝ සංසාරයක් ලැබෙන්නේ. ඒ සම්බට ඕනේ නම් ඒ දීර්ඝ සංසාරයකට හේතුව ඉතින් අපි මෙතෙක් සංසාරේ විඳපු සංසාර දුක දන්න කෙනෙකුට පේනවා මේ වෙලාවක ඔක්ක දාගත්තොත් කොච්චරක් තව යන්න වේවිද කියලා. ඒ වෙනුවට ඒක දිහා සංස්කරණයක් නොකර බලා සිට පුළුවන් ගතිය තමයි ශික්ෂාවේ අන්තිම එක. ඒකට කියන්නේ පස්සම්බයං චිත්ත සංඛාරං අස්සසිස්සාමිති සික්කති පස්සම්බයං චිත්ත සංඛාරං පස්සසිස්සාමිති සික්කති. ඊට ඉස්සෙල්ලා කියනවා චිත්ත සංඛාර පරිසංවේදී අස්සසිස්සාමිති සික්කති මේ හුස්ම දිහා ගෙවෙන වෙලාවේ යමක් නොකර බලා සිටීමට පුළුවන් හැකියාවක් තියෙනවා මට හිතේතර තේනවා මේ ඒක වෙනකොට හිත එක එක දහංකට දාන්න හදනවා. මේක එහෙම කරමු මෙහෙම කරමු අතෙන් යෝජනා මෙහෙන් යෝජනා සාමාන්‍ය ඕගොල්ලෝ ඉන්නවනම කාර්ය සභාවක ඔන්න කාර්ය සභාව පිස්සු කෙල්ල වෙලාවක් හිතාගන්න. අයියෝ කිසිම මේ මනුස්සකමක්වත් නැහැ මේ මිනිස්සු ගාව. පිස්සුමයි කෙනෙක්. ඒක මම හිතනවා නිබ්බිදා ඥානේ පහලෙන්ද ෂෝක් කියලා. අතාරින්න එපා පුළුවන් වෙච්ච ලාගල කාර්ය සභාවකට වුන් කන් දීගෙන ඉන්න මේ මිනිස්සු කතා කරන දේවල්. ඒගොල්ලෝ මේ බුද්ධ ආගම රකින්න කරන දේවල්. එහෙම නැත්නම් බුද්ධ ශාසන අමාත්‍යංශය රැස්වීමකට යන්න ගිහිල්ලා අහගෙන ඉන්න මොකද වෙන්නේ? ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් උන්ට බලින් දෙයක් නෑ මගේ ඇතුළෙත් ඔච්චරම තමයි වෙන්නේ. මේ තීන්දුවට කිට්ටු වෙනකොට අපි ළඟ රුස්න නුරුස්නා ගතියක් එනවා. අර කරමු මේක කරමු කියලා යෝජනා කරන ගොඩක්. පෙරක දෝරකම් ගොඩක්. මොකද දැන් විඥාණය අසරණ වෙලා තියෙන. විඥාණය පදන විරහිත වෙලා. ඒ නිසා අපි මේ වෙලාවේ විඥානාහාර නොදී විඥාණයට මේක දෙකට බෙදලා ආණ්ඩුකම් කරන්න දෙකට බෙදලා විංශකාරකම් කරන්න මේක දිහා බලනවා බලනවා චොයිස්ලස්ව යానස් දෙකටම සමහිත මොනක්වත් මම කරන්නේ මම කර වෙච්ච කෙනෙක් වගේ ඒක සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා රූප පේනවා නම් පොට්ටෙක් වගේ හිටපන් කණෙන් මොනවාරි කරන්න ඕන නම් බීරෙක් වගේ හිටපන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් තිරණම් තීර නැති කෙනෙක් වගේ හිටපන් ප්‍රඥාවේ මොනවාට කරලා නම් මෝඩෙක් වගේ හිටපන්. බැරි නම් මලමිණියක් වගේ හිටපන් කියලා. බැන්නම් මලමිණියක් වගේ හිටපන් මේ වෙලාවේදී අපේ හැම හැකියාවක් හැම දක්ෂකමක්ම මේ වෙලාවේ වෙයිලා ගොඩ පෙරපදු කරන්නේ. ඒ ඉන්නේ බොහෝම කරුණාවෙන් බොහෝම සුභසිද්ධිය සලකගෙන හිතසුව සලසන්නේ යාළුවෙක් වගේ තමයි එන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? අර ඉවර වෙන්න හදන වැඩේ වෙනකොට අලුතෙන් කොහෙන් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තට මේ වෙලාව අපි එන්නදී මේ ව්‍යාපාර කරනවා ඒ නිසා දිගට දිගට යන කෙනෙක් අකුසලයක්වත් පවක්වත් නෙවෙයි. අපි දැනගන්න ඕනේ මේ වැඩේදී කොක්ක ගහන්න දෙන්නේ නැහැ. මගේ තෘෂ්ණාවයි මගේ අවිද්‍යාවයි විතරක් තියෙන මේක දිහා බලලා ඒ දේශ දැක්කේ නෑ වාගේ අහුනේ නෑ වාගේ ඊට කිපෙන්නේ නැතුව ඒකට කිපෙන එක තමයි කුප්ප කියලා කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. සර්වඥාන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ චේතෝ විමුක්ති ආයේ සලන්න බෑ මම ඒ අන්තිම තීරණාත්මක වෙලාවෙත් කිපුන්නේ නැහැ. එතකොට අලුතෙන් ගේවඩුවට ගියා දඬු ඉඩක් නැහැ. ඉතින් ඒක තමයි ශික්ෂණයේ තියෙන අන්තිම ශික්ෂණය. ඉතින් ඒකට මේ මේ හයවෙනි පස්වෙනි අවස්ථාවේදී පෙන්නන්නේ යථාභූත ඥාන දර්ශනය ආවට පස්සේ මේ වෙලාවේදී මට ඉන්න බැරි ගැටියක් තියෙනවා. කාහන ගතියක්, නලියන ගතියක්, නුරුස්නා ගතියක් අපිට මේ ගතිය අපි හිතාගෙන ඉන්නේ අපේ අරසාර තියෙන එක. ඇත්තට මේකේ පැවැත්ම මේ අපි අපි ලව්ව පැවැත්ම කරන්න විතරයි ඒක තියෙන්නේ. නැවැත්මට ඒක උදව් කරන්නේ නැහැ. අන්නේ වෙලාවේදී නොදැක්කා වගේ, නැහැ වුණා වගේ, නොදැනුණා වගේ, මෝඩෙක් මෝඩෙක් වගේ, මලබිනියෙක් වගේ ඉන්නවා කියන එක මට හරි අමාරු හිතාගන්න මේ වෙස්ටර්න් තින්කින් වල කොහොම කොහොම පිළිගන්නේ කියලා මේක. ඒකනෝන පේන high resolution දාලා colorful දාලා 3D කරලා තව මොන GD එකක් දන්නේ ඉස්සරහට යනකොට. ඒකේ හැප්පෙන්න තියෙනවා. ඒ තරම් මේ තාක්ෂණ දිගේ පුදුමාකාර වේදමක් කරනවා. ශබ්දත් ඇවිල්ලි වෙලා ඒ කන් දෙකට දාපුවාම ඉයර්ෆෝන්ස් දෙක දැන් තියෙනවා සිස්ටමේ මේක තමයි ප්‍රථම ධ්‍යාන අත්දැකීම කියන්නේ. මේක තමයි දෙවෙනි ධ්‍යාන අත්දැකීම. ජපානයේ විකුණනවා ඒ CD එකයි CD player එකයි මෙන්න බලන්න ප්‍රීති සුඛ සහිත මෙන්න බලන්න සුඛ පමනක් සහිත මෙන්න බලන්න උපේක්ෂා සහිත කියලා අර කම් දෙකට දුන්නාම ඩොල්බි සිස්ටම් එකෙන් එහාට මෙහාට පැද්දෙනකොට මේ මනුස්සයත් පැද්දෙනවා මයිකල් ජැක්සන් සින්දු කියනට නටනවා දැකලා ඇතින කට්ටිය ඒ නිකම්ම නැට වෙනවා අර බෙරි අහනකොට අකා විශ්ලා ඉන්නවා ඉතින් ඒ ඒ තරම් තාක්ෂණෙදි කියනවා ගන්ධරස පහසට ඒ ඒ හොයන ලෝකෙක ඉංග්‍රීසි වගේ භාෂාවක කෙසේනම් කොහොමනම් දිට්ඨි දිට්ඨ මට්ටම් කියන්නේ කොහොමනම් සුතේ සුත මට්ටම් කියන්නේ කරන්නද කියලා. ඉතින් යෝගාවචරය කවදා හෝ සංසාරේ බය දැකලා මෙතෙන් ආවට පස්සේ ආන්නේක දන්නවනම් උත්සාහ කරනවා පුළුවන් තරම් සබ්බ පාපස්සා කරනවා. first do no harm. පුළුවන් නම් මේක දිහා බලාගෙන උදුවට බලන ඉන්න රැස් එක නෑ කියලා වගේ නිකන් ඇහැ පොට්ට වෙලා කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. පූර්ණ අවදියෙන් එහෙම නැත්නම් පූර්ණ අප්‍රමාදීව දේශ බලන ඉන්නවා දෙකේ නෑවා. ඉතින් අපිට දැන් අපේ මේ වෙන එකක් කිය අල්ලපු ගෙදර වුණා වුණත් අපිට දැන් කියන්නේ ළඟපාල මොනවා වුණත් එහෙම එහෙම වෙන්න දෙන්නේ මම තමයි අරත්තල මං ඉස්සරහින්ම වෙන්න බෑ මම ඉදිරියට ඉච්චිය පස්සේ දලන්න ඕනේ මෙහෙට වරෙන් මම මේව තීන්දුව කරන කියලා අනුන්ගේ ගුණ කන්දල් පවා ගන්න එක තමයි පෞද්ගලිකය කියලා කියන්නේ. කොහේ හරි අනේකට මම ආරචල වෙන්න හදනවා. මේ පිටින් ආවට පස්සේ වෙනවා අනුන්ගේ දේවල් තියා මේ වර්තමාන මොහොතේ වෙන මේ නිබ්බිදා විරාග කියන මේ කම්මැලිකම එනකොට එපාකම එනකොට කම්මැලිකම එපාකම කියන වචනේ 100 100ක් ගැලපෙන්නේ නැහැ නිබ්බිදා විරාගයට. නමුත් ඒකේ ද්වේෂය නැතුව ගත්තාම ඒක තමයි නිබ්බිදා විරාගය. මේක කී ලක්ෂ කෝටි වාරයක් අපිට දවසකට එනවා. අපි ඉනකොට මොන මොන එන්ටර්ටේන්මන්ට් දානවාද? මොන මොන හොබීස් තියාගෙන ඉන්නවාද? මොන මොන ක්‍රමයකට අපි ඒකට පලිප්පිය දාන්න හදනවා කියලා බැලුවොත් ගිහිගේ කියන්නේ ඒක තමයි. ඒ තියෙන්නම කම්මැලි වෙනකොට මේ නිකන් ඉඳිවා ඕකම හරි ගහපල්ලා බප්පේ සං කියලා පිටසන් හරි ගහන. එහෙම නැත්නම් මොනවා හරි පිනවණ්ඩයි නලවණ්ඩයි ඉතින් අපි හිතන එහෙම දරුවන් දෙය ටික හදලා තිබ්බොත් එවනේ අපි යුතුයකම් ඉෂ්ට කරා කියලා දරුවන්. අපිට බැරි අම්මලා තාත්තලා ඒ කාර්ය බැරි වුණානේ දැන් ඉතින් උන්දලාට මේ වෙනිකන් පිනවන්න නලවන්න හදලා දුන්නොත් අනේ කෙලින්ම දිවි ලෝකයයි කියන්නේ. හොඳට කියලා දුන්නත් නලවන තා පිනවන තා ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ ඒක නිවේ කරණ තියෙන පැමිණි තුප්පැනි 10 කියලා ඔකට මුණ දෙන්න කියන්නේ එහෙම කිව්වොත් එහෙම නාකියන්ට නාකිච්චයන්ට අපිටත් බයි. උඹලට ඔම නෙමෙයි අපි සලකලා තියෙන්නේ උඹලා මේ පුළුවන් කාර්යය වෙලෙල අපිට එනවා මේ බණ කියන්න බණ හරියන්නේ මට මේ වීචාරයක් කරන් බයි. ඇවිද ඇවිද කක්ක කරන්නේ. ඕව තමයි ඉතින් අපිට ඉතින් හොඳම වීචාර ගෙනත් දෙනවා. හරිය නිකන් ශාප ලැබෙයි වගේ. ඒ තියෙන බබා නලවනකට අඬවන්න දැන් නළුවෙලි කම කියන එකට හොඳයි. ඉතින් දරුවචනාංශෝ එකක්වත් සුතෝතන දරුවට කෙරේ නැහැ. ඔය එකක්වත් යසෝදරාට කෙරුවෙත් නැහැ. ඔය එකක්වත් රාහුල කුමාරට කෙරුවෙත් නැහැ. තථාගත ඥාන දර්ශනය පහල කරපම් මම රජ සැප එපයි කියලා ඇවිල්ලා තියෙන මෙන්න පුතේ බඩු. සියලු සැප තියෙන්නේ ওই දුක හඳුනා ගැනීම විසක්කා දුක ගෙවන් කිරීම හෝ දෙක පිටු දැකීම නෙවෙයි. ඒ දුක අයින් වෙනකොට සකත් අයින් වෙනවා. එවනදා මනාපමනාප දෙක අයින් වෙනකොට උගාක් ඉතුරු වෙන්නේ මනාපමනාප කියන වචන දෙකෙන්ම හැදිච්ච වචනයක් සැපත් දුකත් හොඳත් නරකත් දෙක අතරමැද තත්ත්වය. ඒකට වචන පද්ධතියක්ම සරුවත්නාංශය අදලා තියෙනවා අදුක්කම සුඛ වේදනාව උපේක්ෂාව මනාපමනාප ඉතින් ඕක තමයි නිබ්බිදා කියන්නේ. ඒක පහළ වෙච්ච ගමන් කම්මැලි යනවා. ඈනුම් යන්න පටන් අර ගන්නවා, බෙල්ල කඩා වැටෙනවා, නිදිමත වෙනවා, ගොඩාක් වැඩ වෙනවා. ඉතින් මේ පරිශ්‍රයේ කවුරු හරි ඉන්නවද ඒක නොවිච්ච කෙනෙක් භවනායි. එක්කෙනෙක් කරනවා. එතකොට අපි භෞතික ඥාන දානවා ඒකට. එවෙන්ත ලෞකික ඥාන දානවා. එතකොට මේ පිටාවේදාගේ කැඩිලා හිත එවිසෙනවා. එහෙම එහෙම කරලා තමයි අන්තිමට පුළුවන් තරම් Taman ඒ වෙලාවේදී යමක් නොකර ඉන්න නැත්නම් සංඛාර උපේක්ඛා කියලා කියනවා සංස්කරණයක් නොකර ඉන්න. මේ ඇතිදේ එහෙමම වෙන්න දෙයක්. ඉතින් අර විඥානය හරිම අකමැති විඥානය කොහොම හරි මේකට ගොඩ පෙරගොඩකම් දෙනවා. ඉතින් ඒ නිසා අර කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර කියන අපි මේ සංසාරේ පැවැත්වීමට අවශ්‍ය කරන ආහාර ගෙවම් කරලා ගෙවම් කරලා අන්තිමට වෙන්නේ මෙන්න මේ වගේ නීරස සුළු නැත්තම් සංසාර මේකේ ගන්න දෙයක් නැහැ මේකේ තියෙන්නේ මෙච්චරයි මේක මේ ඔබට ඕනේ නම් කබරගෑ තලගෑ කරන කාපම් නැත්තම් මේ කණ්ඩ දෙයක් නැහැ කියලා එනකොට ඒ තුලත් දෙකට බෙදලා ආණ්ඩු කරන එක තමයි විඥානය කරන්නේ. ඉතින් අපි විඥාණයට මේ දෙයක් කරන්න ඉඩ නොතබා ඒ විඥානේ අපපතිත්‍ිත කරන ප්‍රතිෂ්ඨාවක් නැති කරන්න හදනකොට බුදුජානන්සේ දුති චේතනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ වෙලාවේදී මේ විඥානේ බලන් ඉන්න මොකක් හරි නිකන් ගඟේ ගහගෙන යන වෙනවා පිටු ගහේ ඉල්ලෙන්න වගේ එතකොට යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේ සංවෝති විඥානස්ස තිතිය විඥානේ වටවිට බලනවා මොකේක හරි එල්ලෙන්නේ ඒ බලන වෙලාවේ උඹේ යම් චේතනාවක් තියෙනවා සංස්කාර කියන චේතනාභි සංචේතනාභි සංස්කරණ මොකක් හරි ප්‍රාර්ථනාවක් කරන ඒක විඥානේ ආහාරක ගන්නවා යංච පකප්පේති. මේ කල්පනා ක්‍රම තියෙනවානේ අපේ. රුචර්ජ කල්පනා ක්‍රම නැත්තම් මගේ පෙත් ෆිලොසොෆයිසි මේකක් අල්ලගන්න. එහෙ නැත්තම් ගියාත්ම කරපු අනුසේක කර්මයක අනුසේක වලි කියන්න ගන්න. මේ මොකක් හරි අල්ලගෙන විඥානේ කොක්ක දාගන්න. ආරම්භනේ සති විඥානේ පතිත්‍ිතෝ හෝති. මොනවා හරි මේ වගේ ආරම්භණයක් ආව ගමන් විඥානයක ප්‍රතිස්ථාවක් ලැබෙනවා. පතිත්‍ිතේ විරුල්ලේ විඥානේ ආයතින් පුර උනා බවෝ හෝති විඥානයේ ඊට පස්සේ ටිකින් ටික ටිකින් ටිකට බැහැ. ඉතින් යෝගාවචරය මෙතන කියලා ප්‍රාර්ථනා නොකර ඉන්න. චේතනා නොකර ඉන්න සලස්ම තමයි විපස්සනා කරන්නේ. මෙතෙන් යනකම් හේම කරගෙන ඇවිල්ලා ඒ කියන්නේ අපි අරමුණ හොඳටම ගෙවිලා. ඊට පස්සේ අපිට තේිනවා කය නොදෙනී වගේ යනවා. ඒක මොකද්දෝ පාළු ගතියක් එන්න පටන් ගන්නවා. මොකද්දෝ නීරස ගතියක් එන්න පටන් ගන්නවා. මොකද්ද නොදන්නා දැනට පණිනවා වගේ පේනවා. මොකද්ද රහෙන් තල්ලු කරා වගේ තේරෙනවා. අන්නේ මේ එනකොට එක සැරයක් නම් බෑ ලක්ෂ වාරයක් වෙලා ඉන්න මෙතනදී අනේ මට මේක වෙනකොට මේ කෝනේ මම මෙහෙම කරන්නම් මෙහෙම කරන්නම් කියලා හිතෙන් දෙන ඒ මොඩ පෙරක දෝරකා නොකර ඉන්නකොට මේ හිතේ ඒතියෙදි වැඩ කරනවා ඒ ඒ එන ප්‍රකල්පනාවක් හෝ විඥාන පීඨ ආදාර කරගන්න. එහෙම නැත්නම් ගිය ආත්මේ ඉතුරු වෙච්ච අනුසය ක්ලේශයක් ආශය ධර්මයක් ඇවිල්ලා විඥානයේ පදනම ලබනවා. ඉතින් පුදුජාන්සි කියනවා මේ මේ පුත්කලේ බණ අහලා මේලාදී සංස්කරණය නොකරන අදිෂ්ඨාන කරනවා. උදේට මේ කියන්නේ මේ කාරණා තේරෙලා. ඒ ප්‍රකල්පනා සහ අනුසය දිගේ තෝරනවා. ඊට පස්සේ ඉතින් මම ඒ වෙලාවේ කල්පනා කරන්න යන්නෙත් නෑ මම මේ වෙන දේ දිහා මෝඩෙක් වගේ බලා ඉන්නා මිසක්ක මේකට ඥාන දාන්න යන්නේ නෑ කොටිම කියනවා ධර්මයක් ගන්න. ධම්මෝපි වෝවිකේ පහතම්පා පගේ වදම්. අපි මේකට ධර්ම ධර්මයේ දාගෙන මේක තමයි පරිසාවද. මේක තමයි හේතු බුත් ඥානෙ මේ අනම්මනම් කිව්වොත් ඒ ඇති හොඳට ඕම විඥාණයට නිකන් ඉනවම අහලා ගියත් ඇති කියලා ඒකත් එක ගන්නකව පටන් ගන්නවා. ඒතකොට තේරෙන පටන් ගන්නවා අනුසය. ඒකට මේ අනුසය මතුවෙන හැම වෙලාවෙම අනුසය කිවි යෑමක් සිද්ධ වෙනවා. ඒක මතුවෙන්නේ නැතුව ගෙවෙන්න බෑ. මතුවෙන මතුවලා යන්නයි. ඒකෝ දන්නවා මේක මේ මම කරපු එකක් නෙවෙයි වට අසම්පජාන කාය සංකාර කියලා කියනවා. මම කරන දේවල් නෙවෙයි යාත්මලින් කරපුව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. psychological wounds. එවිලවිල යන්න පටන් ගන්න. යා මොකක්වත් නැහැ. ඒකට බේස් කරන්න යන්නෙත් නැහැ. මේක මගේ කියාගන්නෙත් නැහැ. බලාගෙන ඉනකොට එන්නේ එන්නේ අර විඥාණයට කොක්ක දාන්න තියෙන දේවල් අඩු කරන අඩු කරන යන වෙලාවෙදී කියනවා දැන් නම් පුතෝ කැලේකට යන්නේ කොහොඳයි. එන්නම් ওই ටික ගෙදර දොරේ ඉඳගෙන මේ තී හදන ගමන්, කෝපි බොන ගමන්, කයිවාරකේ ඉඳ ගමන් අමාරුයි. ඔතෙන් යනකොට ඉතින් ඉල්ල වෙලා හරියටම තියටර් එකට දාලා තියෙන්න ඕනේ ලෙඩා. එහෙම නැතුව කරගෙන යන්න බෑ. ඒ නිසා අපි භාවනා කරන මේ වගේ සම්දිස්ථාන අනන්ත වාර ගන්න කියලා ඇවිල්ලා ඉන්නේ. නමුත් අපි පරිසරය හදලා නැහැ. ඒකේ assume operation එකක් කරන්නේ. ඉතින් එතෙන් එනකොට අපිට සිද්ධ වෙනවා දැන් ඒක කරනතෝ මහල වැඩේ ඉවර කරන්න. මොකද හේතුව තියටර් එකකින් අපිට පරිසරයෙන් අපිට ඒ සාධක ලැබෙන්නේ නැහැ මේකට හොඳයි කියලා. ඉතින් කවදා හරි ඒ වගේ අර දැන් අවස්ථා 8කින් පැනගෙන මේ ඇවිල්ලා ඉනේ වගේ ඇතුළට ගිය වෙලාවේදී බාහිර ප්‍රශ්න වලින් වෙන් වෙලා ඒකට මේදිලා ගතකරන පුදුමාකාර ක්ෂණ සම්පත්තියක් අවශ්‍යයි. ඒ නිසා කවදා හරි අර යථාභූත ඥාන දර්ශන මට්ටමේදී ඒ යෝගාවචරයට මේ තමන් කරගෙන යන දෘෂ්ටියේ සම්මා දිට්ඨියේ දෙන්නම් පාඩ පේනවා මම මෙතෙක් කල් කිව්වේ කාමෙටමයි ඉදුරම් පිනවීමටමයි එimhe ඉදුරම් පිනවන පිස්සු පිහට්ටන්නමයි මම එකතු වෙලා හිටියේ දැන් මං අයින් වෙන්න ඕනෑ කියන කල්පනාව ආවනම් එහෙම නැත්නම් මගේ විමුක්තිය ලැබෙන්නේ නම් මම දැන් මෙතන කියන එක තැනක ඒක එකලසක ඒකට අවශ්‍ය කරන පදනම තමයි හුදේකලාව කියන්නේ ඒ තමයි විවේකී කියන්නේ විශ්‍රාමය ඉතින් ඒකට සැලසුම් හදන්න ඕනෑ කියනවා නම් යහට ඒ හිතවිල්ල එනවත් එක්ක මේ ආවින් සංකල්පනායින්ද පටන් අර ගන්නවා කාම ඡන්ද සංකල්පනා වෙනුවට නිස්සරණ සංකල්ප. ඊකින් අතේ හැමේ සංකල්ප එනවා. ඊ අදහන කියන්නේ මේ කාමයෙන් අත්හැර. ව්‍යාපාද සංකල්ප එනවා. මට මේ දේ කරන්න බැරි අර යන්නේ මෙයා නිසා කියලා අපි හදාගෙන තියෙන ඇල්වටාරන් කතා තියෙන මොකක්වත් නැහැ. බෙල්තින එකම තරහක් තියෙනවා තියෙන අවිද්‍යාවයි, තණ්හාවයි තමයි. ව්‍යාපාද විහිංසා ඒ නිසා කාටවත් බෑ ඔබට හිංසා කරන්න. මේ තකතිරුක විතරමට හිංසා කරන්න. කියලා ඒ වැරදි ආකල්ප වෙනකොට සම්මා සංකල්ප වෙන්න පටන් ගන්නවා. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා වෙනකොට නික්කම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අහිංසා සංකල්ප. ඉතින් මේක එකම එකම හැලිය තමයි තියෙන්නේ. වරින් වර වරින් ගන්න හොඳ සංකල්ප එනවා. වරින් වර වරින් වර අර පරණ සංකල්පත් එනවා. ඕක ඇවිල්ලා ඇවිල්ලා භාවනාව අපි අනුග්‍රහ කරනකොට ඒ හොඳ සංකල්ප වල වැඩිවීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් යහ සංකල්පනා වල වැඩිවීමක් සිදු වෙනවා. ඒක කෙලින්ම බලපානවා සම්මා වාචාවට. ඉදාට තේරෙන පටන් ගන්න මේ කතා කිරීම නිසා ওই සෑහෙන දොරට හදාගත්තු ගුණ ධර්ම කෙලස ගන්න. කෙලස ගොඩාක් අපි හදන ගුණ ධර්මයෙන් නැත්නම් අපි කැප කරලා හදාගත්ත දේවල් කට නිසාමයි නැතිලා තියෙන්නේ. මාළුවා නැහින කාට නිසා. ඒ නිසා පුළුවන් තරම් තමන් කතා කරන දේ ධර්මයක් කතා කරන්නේ නැත්නම් ඉදම දෙක කතා නොකර හිටපන්. ඉතින් එතකොට තේිනවා මේ ජන සංනිවේදනයත් එක්ක සංනිවේදනය නැති වෙනකොට ලෝකෙන් අපි කොම් වෙනවා. ලෝකයා කැමති නැහැ එහෙම කතා නොකර ඉන්නවා. ඒකට අපිටත් තේරෙනවා පිරිසත් එක්ක හිටියොත් good morning කියන්න බෑ. good evening කියන්න ඕනේ. happy new year කියන්න. happy christmas කියන්න ඕනේ. මොන විකාරයක්ද මේ? ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍රොට මේ නාන ගමනුත් නාන නානද ඔව් අයියෝ. ඒ කඩේ යනවද ඔව්. අර කූපේ එහෙමයි දුවන ගමන් දෙන්නේ කියලා ටට්ටලා කතා කරලා ආය යනවා දැකලා තියෙනවා. මේ ආසියා කරේ තියෙන මේ පුදුමාකාර දෙයක්. ඒ පොඩ්ඩක් නතර කරලා කඩේ යනවද? ඔව් හා හොඳයි. මේ මොකක්ද මේකෙන් කෙරෙන්නේ කියන එක අපි කියනවා ඒකට ඇයි හොඳයි කියලා. ඇයි හොඳයි නැතුව කරන්න බෑ කියලා. ඉතින් භාවනා කරන කෙනා මින් බලාගත්තාම ලං කියන මනුස්සයා කියත් මොනවා කරුවත් එයාට කරන්න දෙන්නේ. ඒකෝල හිතන්නේ මේ මායත් මොකක් හරි වචනයක් හරි වැරදිලා තරහ වෙලා වෙන්නේ කියලා තමයි හිතන්නේ. ඉතින් ඒකට ශිල්පයක් තියෙනවානේ එහෙම වෙ නොහිතා තමන් මේ ෂේප් වෙන ක්‍රමයකට ඒ ෂේප් න්‍යාය කියලා එකක් තියෙනවා. ඉසිනගත් එක්ක හිටියත් නිකන් ගැලවෙන ක්‍රමයක්. ඒ කියන්නේ කොස් කොල් කොස් කපන්න යනවනම් පොල් තෙල් ටිකක් දාගෙන පටන් ගත්තාම කොහොල්ල ගෑවෙනවා හැබැයි ගලවන්න ලේසි. ඉතින් ඒක දන්නේ නැත්නම් මයින් අහන්න ඒකට අන්තිම දක්ෂයා. අවුරුදු 8ක් නෑ සෙනගක් ඉන්න පවුල් අපේ පවුලේ විශ්වවිද්‍යාලේ කාර්ය බහුල ජීවිතයක් ගත කරලා කවුරුවක්වත් දන්නේ නෑ එහෙම වැඩක් යනවද කියලාවත් දන්නේ නෑ මොකද ඒ ජීවිතය ගත කරන මම ඉතාලම අනෙක් මිනිස්සුත් අවසලා කාටවත් ඉන්න දෙන්නේ නැතුව මචං නටව මචං සින්දු කියව මචං පාටි ගාව මචං ට්‍රිප් එකක් මචං කියන තමයි ඉන්නේ. මොකද ඒකෝ තේ මිනිස්සු ඉන්නේ නැහැ වැඩි මයි වැඩවලට දාන ඒක පොඩ්ඩක් උන් අයින් වෙච්ච ගමන් මම ගියා මගේ වැඩේ කරගත්තා. හොයන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒකට ගොඩාක් වැදගත් ඒවා තියෙන. ඊට පස්සේ සම්මා කම්මන්තය. අනවශ්‍ය දේවල් කරන්න එපා. තමන්ගේ බඩ රස්සාවට ඕන දේ කරලා විවේකී තියාගන්න. අපිට නෑනේ අපි අර වර්ක්හොලික් වෙලා නැතිනේ. වැඩ කිරීමෙන්ම ලොකු සංකේතන නිතරම වැඩ කෙරෙලා හිටපන්. නැත්තම් අපිට පිස්සු හැදෙනවා. එසේ කරන වැඩේ සාසනික වැඩක් කරනවා. පුදුමතර සාසනික වැඩ කරම කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ. ඒක නොකරුවයි කියලා වැරදුණයි කියලා දෙයක්වත් නැහැ. කරන කර්මාන්තයෙන් අපි අද මේ වගේ රටවල අන්තිම ධර්මොයි මීටත් වැඩි ධර්ම මෙල්බන් වගේ නගරයකට ගියාම මේ ක්‍රියාශීලීත්වය. එහෙම නැත්නම් රටවල ඉන්න බෑ. ඒ තරම්ම මේක වයින් කරලා තියෙන්නේ. අසන නොකර මිනිසුන්ට ටික වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට යහපත් ජීවන රටාවක් කියලා අපේ මේ මේ අපේ නිබ්බිදාවට විරාගයට ගැලපෙන ජීවන රටාවක් හරියම හරි ගන්න. ඉතින් ඒකට හැබැයි බැරි නම් භගවතුන් සෝම කියන්නේ. කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප වුණාට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අන්නේ හදා ගැනීමේදී ওই ආනන්ද සප්පයි වගේ සූත්‍රවල විතාම ගැඹුරට යන කම්බුදේශ දේශනා කරලා මෙන්න මේ වගේ පේන නොපෙනෙන දැනෙන නොදැනෙන ඇති නැති මට්ටමට යනකොට දැන් ඉතින් අරණ්‍යගත වෙන්නේ කියනවා. ශූන්‍යාකාරගත වෙන්නේ. ගහකොනට යන්නේ කියලා කියනවා. ඒකට අවශ්‍ය පරිසර ලැබලා දෙනවා. ඉතින් ඒක ඇත්තටම තෙරපින් කරලා තියෙනවා නම් ඒකට ප්‍රස්තාව ලැබෙනවා. නැත්නම් අපිට ඒක කරගෙන යන්න අමාරුයි. වෙන විදිහකට කියන්නේ මේ මට්ටමට හිත හැදීගෙන එනකොට අවශ්‍ය පරිසරය ඒකට සකස් කරලා දෙන්න තරම් අපි මැක්‍රෝ සිස්ටම් එක එහෙම නැත්නම් ටික විශාල වාතාවරණයක් හදලා තුන් නැත්නම් මයික්‍රෝ ක්ලයිමේට් එක විතර මේක හදන්න බෑ. හිත භාවනාවේ විතරක් හදන්න බෑ. පරිසරත් එක්ක ගැළපීමක් තියෙනවා. මේ සර්වඥාන්සේට ඇවිදලා ඇවිදලා ඇවිදලා බුද්ධ ගයාව ළඟ වාඩි වෙලා මේ පැත්තට වාඩි වෙලා බැලුවා හරි කියන්නේ. මේ පැත්තට වාඩි වෙලා බැලුවා හරි කියන්නේ. හරියට ඇවිල්ලා ඒ දිශාගත වුණාට පස්සේ තමයි නිකන් එකක් බලනවා වගේ කේන්දර බලනවා වගේ පේන්න තියෙන්නේ. මොකද හැම භූගත සාධකයක්ම භූවිෂමතා ලක්ෂණයක්ම මේකත් එක්ක අනුයාත වෙන්න ඕනේ. ඒ අනුයාත වීමෙන්දී Tamanට Tamanගේ අත්දැකීමයි තියෙන කායිමත් අහය අහන්න කරන්න දෙයක් නැත්තේ නෑ. ඒක නිසා හැම වෙලාවෙම බලනින්න මේ සීසුවක පදිනකොට කොන් දෙකේ වාඩි වෙනක ළමයින්ගේ හැටි නැත්නම් ළමයි ගොඩක් කියනවා අපි වැඩි හිටිය වශයෙන් අපිට පොඩ්ඩක් මැද වාඩි වෙන්න වෙනවානේ මැද මැද මැද මැදට එනකොට අපිට පේනවා අර තරම් උච්චාවච භාව නැහැ ඩ්‍රමැටික් නැහැ හැබැයි වේව් එක හම්බ වෙනවා අපිට මැද ඉන්නකොට කොයි වෙලාවෙන් ළමයි ගොඩාක් පිටලා හොයියෙන් පදින සීසෝ එක මැද හිටියොත් එහෙම එතකොට මනාපමනාප නැහැ මනාපමනාප කියන දෙක එකතුවක් තියෙනවා ඒක සැප දුක් දෙක නැහැ අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා ඒක. ඉතින් උපේක්ෂාවක් කියලා එකක් තියෙනවා. ඒතර තියෙනවා ළමා කාලේ මම කොච්චර කලින් ඇවිල්ලා දුවන ගිහිල්ලා කෙලවරේ වාඩි වෙන්නේ මොකද ඒ ඉහළ පහළ යන ගතියට ගියාද දැන් ඉතින් ඉච්චර දෙයක් නැහැ ඉතින් දැන් ධම්ම ජනියම බෑනේ පවුල් වෙලා හන් කියලා ඉතින් මැදට වෙලා ඉනවා කොයි වෙලාවෙදී මැදට ඇවිල්ලා අර උපේක්ෂා ස්ථානේ අදුක්කම සුඛ ස්ථානේ මනාපමනාප කියන ස්ථානේ ගියාම එයාට තේරෙනවලු මම මෙතෙක් කල නටපු නැතිලේ තියෙන අවිද්‍යාව උපේක්ෂාවට හිත ආවට පස්සේ තමයි තේරෙන්නේ එක එක්කනාගේ අවශ්‍යතාවයන් නිසා හෝ මගේ ගිනා පෙරාත් වලින් ගිනා දේවල් නිසා මම කොච්චර පෙට්‍රල් පුච්චලා තියනවද කියලා අවිද්‍යාවේ ප්‍රමාණ තේරෙන්න ওই කොන් දෙකේ ඉන්නකොට බෑ. මැදට එන්නවා. ඒක මම ඊට වගේ සලායතන නිබන්ධ සූත්‍රයේ ලස්සන හරවත්යන්ස පෙන්නනවා. ඒ කොන් දෙකේ කරනේවා ළමා ගති කියලා කියනවා. ඒවට කියනවා මේ නොදී වුණු ගති එහෙම නැත්නම් තාම බොළඳ ගැතියි. මැදට එනවා. මැදට ඇවිල්ලා ඉන්නකොට තේනවා මම මෙවට අර කෙලවරට ගිහිල්ලා රණ්ඩු කරන කොච්චර දඟලුවාද දිනුවත් පෙරදුනත් දැන් මොකකින් හරි මැදට ඇවිල්ලා තියෙන ඒකට තේනවා අවිද්‍යාවක ප්‍රමාණය. ඒ Tamanගේ අවිද්‍යාව ප්‍රමාණය දකින්නකොට මොකද පෞරුෂත්වයක් නැති කෙනෙකුට දරන්න බෑ ඒක. ඒක ඉච්ඡා බංගත්වයට යනවා. එන්නේ ඉච්ඡා බංගත්වයට නොගිහින් මේ තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමටමයි විද්‍යාව කියලා කියන්නේ. මම කොච්චර තකතිරුද මම කොච්චර හිතාමතා මට හම්බෙච්ච මේ විවිධය නැති කරගත්තද මම හිතාමතා මේ ලැබෙන තියෙන ඥාන නැති කරගත්තද කියලා ඒ ශිල්පීය ඥානෙමයි අවිද්‍යාව විහිදලා තියෙන විද්‍යාව මත කියලා පුත්‍රයන්සේ සඳහන් කළා. ඒ නිසා තමන් තුල හෙව්වොත් තමන්ගේ අවිද්‍යාව අඩුපාඩු මම එක එක මේ සැලසුම් කරන්නේ ඔක්කොම දැනගන්න පුළුවන්. අපි බාහිරේ හෙව්වට කතාක මොන පොතකවත් නැහැ. ඒ කියන්නේ ඇතුළට ගියොත් ඒ තමන්ගේ අවිද්‍යා ප්‍රමාණය වැටහෙන මූලික ලක්ෂණය තමයි තමන් උපේක්ෂාවට එනවා, නිබ්බිදාවට එනවා, විරාගයට එනවා. විරාගේ එනකොට මේක නිින්දෙන් කඩලා යන්න දෙන්න එපා. අකමැත්තෙන් කඩලා යන්න දෙන්න එපා. ඉරියා මාරු කිරීමෙන් සැලෙන්න දෙන්න එපා. එහෙමම ඉද්ද ගැහුවා වගේ බලාන හිටියොත් පේනවා මම මෙතෙක් කල මේ මේ අවස්ථාව එන හැම වෙලාවෙම නලියලා මොනවාරි කරලා මොනවාරි මේ පෙරකදුරුකම් දීලා මේක අවුල් කරා කරන හැම දෙයක්ම අකුසලයක්. මෙතන ගියාට පස්සේ කෙරුවනම් යමක් අකුසලයක්. නොකර හිටියනම් අකුසල නැහැ. ඉතින් ඒ නිසා මේ මෙතෙන්ද මුල් ඇදේදී ඔය මංගේ ප්‍රකාශය එච්චර 100ක් ඇත්ත නෑ පාරමිතා පුරුදු වෙලා ඉතිල්ලා කියන වෙලාවේ සමාධි කරන කලිතක් තියෙනවා. දැන් මේ ප්‍රඥා ශික්ෂාවේදී තියෙන්නේ කරන හැම දෙයක්ම අකුසලයක්. නිසා යමක් නොකර ඉන්න පුළුවන් තැනක් අපිට ලැබිලා ඒ දේ කරනවා නම් ඒතර මම දෙයක කරන්නේ එහෙම නැත්නම් ආපු ගැම්මට දෙයක කරන්න කියන එක හරියම හරිය විස්තර කරගන්න. ඉතින් ඒක ගැඹුරු ධර්ම කියලා කියනවා. නමුත් මේ එහෙම හැකියාවක්, එහෙම කුසලයක්, එහෙම ඒකද කියන්නේ මේ උපත්තිම ලැබිච්ච ගුණයක් මනුෂ්‍ය ගාව තියෙනවා. තීසනාක නැහැ. තීසනාක දැනගදී බලන්න බෑ ඒකේ සාජාසය කියලා එකක් තියෙනවා. එයාට කොච්චර කෙරුවක්වත් මේ මීයක් ඉදිරියට පූසෙකට ඉක්පිෂෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාඥාන සම්පන්න සුගතෝ ලෝකවිදෝ කියලා නාමකිනුම් ගණන් කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. නැත්නම් මිනිස්සයා කියන සතාට මෙතෙන්දත් එන්නත් ඕනේ. ඔය කියන මට්ටමට ඇවිල්ලිවලා මෙන්න මෙතෙන්දී යමක් නොකර සිටීමේ හැකියාව පෙන්වන්න බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා. ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඉතින් මෙතෙන් දෙනකොට ධර්මයේවත් යෙදුවොත් තමන්ගේ දන්න ඥානවත් යෙදුවොත් ඒකත් බාධා වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරනවා ධම්මෝපිවෝ භික්ඛවේ පහතම්. අගේව අදම්මෝ මහන්නේ මේ උඹලා දන්න ධර්මයන් අතහැරපල්ලා. මේ අන්තිම කතනේදී අධර්මය ගැන කොමන කතාවද කියන්නේ. නිසා සත්‍ය ගැන කතා කරනකොට කියනවා සත්‍ය බොජ්ජංග වල සති සම්බොජ්ජංගංකෝ භික්ඛවේ භාවීත විරේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසමුප්පාදං පස්සේ මේ වඩන ලද සතිය විවේකීව බලපං ආවත් එකයි යත් එකයි මේක හදන්න ඕනේ තියෙන්න ඕනේ කියලා දෙයක් තියෙනවනම් සතිය පැමිණෙනකොට සපයි මනාපයි නැති වෙනකොට දුකයි අමනාපයි. ඉතින් විවේකියව බලන්න සතිය කියන එක පරිසර සාධතිනට එනවා යනවා. විරාග නිශ්චිත. සතිය පිළිබඳ විශේෂ රාගයක් තියාගන්න එපා. ඒක එනවටත් එමය යනකොටත් එමය. නිරෝධ නිශ්චිතං සතිය නැති වෙන්නේ නැති. අපිට හොඳ පරියන්කක ඉඳලා නැගිටිනවා කියලා හිතන්න. නැගිටිලා පස්සේ හදාගත්ත සතිය නැති වෙන හැටි බලන්න පුළුවන් නේද? තමන්ම හදාගත්ත දරුව තමන්ගේ අතේ මැරෙනවා බලා ඉන්නවා වගේ. විචාර ආසාවෙන් වඩලනද සතිය තමන් තුල ගියේ නැති බලන්නේ. ඒ අර සතියට ප්‍රේම කරන එක නේද කරන්න බෑ. ඊට පස්සේ උපේක්ෂානේ මේ විවේක නිසිතම් විරාල නිසිතම් නිරත පණිසකන්ත ඕක දවසක මහන්නේ අතාරින්න වෙනවා. උයිසාව උමනාවේ වඩලනද සතියත් අතහරින්න නැත්තම් නිවනට යන්න බෑ. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජක් අපි කොච්චර මහන්සියලා මේ ධර්ම ඉගෙන ගන්නවා. ඒකත් විවිධ නිසා විරාග නිසා නිරෝධ නිසා පටිනිසා කාන්තයි. ඊට පස්සේ වීර්යය. මේ බොජ්ජංග ධර්ම හතම අන්තිමට තියෙන උපේක්ෂාවත් උපේක්ෂාවෙන් බලන්නේ. උපේක්ෂාවත් විවේක නිස්සම් විරාග නිස්සම් නිරෝධ සම්පටි ගන්නපත්. ඒ නිසා අපි මේ පැස් කරගෙන යන මොනම දෙයක් අත්ොත් එන්නේ හැට බලංගු නැහැ. ඒක රැස් නොකරත් බෑ. ඒක නිසා ඒ නිබ්බිදා විරාග ආවට පස්සේ යමක් නොකර සිටීමේදී මම කරන දෙයක්ද එහෙම නැත්නම් ඒ කරලා කරලා කරලා වරුද්දක සිද්ධ වෙන දෙයක්ද කියන එක හරි අමාරු විස්තර කරන්න. කරන්න මම එක් ඉන්නවා නම් ওই වැඩේ වෙන්නේ නැහැ. ඒක ඒ වැඩේ කරලා කරලා කරලා කරලා ඒ වෙලාවේදී ඒ අබ්බැහියට ඒක සිද්ධ වෙන්නේ අර නිසා බහා මේ ආසේවනීය අවස්ථාවදී ඒක කරන්න බෑ. භාවන අවස්ථාවදී කරන්න බෑ. බහුලීගත අවස්ථාවක් එනවා. ඒකට එනකොටම මම යමක් නොකර සිටීමේ ශික්ෂණය මත ඇවිල්ලා ඒ ශික්ෂණය තුලින් වැඩි වෙනවා. මේ හරියට බයිසිකල් එක පැදලා පැදලා පුරුදු වෙලා අත් දෙක අල්ලන්න යන්න පුළුවන්. ඉතින් පටන් ගන්නකොට එහෙම කරන්න බෑ. ගොඩාක් බයිසිකල් එක සීසන් වුණාට පස්සේ තමයි අපිට හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන්. ඒ වගේ මේක අපි දැන් ඉන්නේ භාවනා අවස්ථාවක වෙන්න පුළුවන්. ආදීවන අවස්ථාව නියොක්කදෙක ඇසුරු කරලා දෙන. ඊට පස්සේ ඒක ලක්ෂ කෝටි වාරයක් කරලා කරලා කරලා ඒක ඒ වෙලාවට එනකොට ඒක ඉබේ සිද්ධ වෙන තාලෙට. මම නැතුවත් ඒක සිද්ධ වෙන තාලට කිරීම කරා තමයි ඒක කරන්නේක් නැහැ. නමුත් ක්‍රියාවක් තියෙනවා. එතකොට යාර තේරෙන පටන් අර ගන්නවා ඒක අවු පායනකොට මල පිපෙනවා. ඒ කරන දෙයක්ද වෙච්ච දෙයක්ද නැත්නම් ස්වභාව සිද්ධියක්ද මිනිස්සෙද්ද විල් එකකින් කරනවද නැත්නම් මේ සිද්ධ වෙනවද කියන එක කියාගන්න හෝ විනිශ්චයක් තියෙනවා නම් ඒකත් විඥාණයට ඇති කොක්ක ගහගන්න. ඒ නිසා මේ නිබ්බිදා විරාග පහළ වෙන වෙලාවේදී විමුක්ති ඥාන දර්ශනය පිණිස මේ පහළ වෙන නිබ්බිදා විරාගය පාවිච්චි කරන්න නම් ද්වේෂපතට මේ බෑ. නිසා පොඩි සමීකරණයක් කියන්න වෙනවා. ඥානය ඔක්කොම ඇවිල්ලා තියෙන අපිට ද්වේෂය හරහා. දී යති தත්ත්වය හොඳ නැත්නම් තමයි අපිට රිසර්ච් කරන්න ඕනේ ඥාන ඕනේ කරලා තියෙන්නේ. දී යති තත්ත්වය හොඳයි කියලා එක පිළිගන්නවා අපිට ඥානයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් හැම ලෞකික ඥානයක්ම ද්වේෂී ප්‍රතිපලයක්. ඒක ස්වභාවයෙන්ම ඥානවන්තයර කීර්තන වෙයි. මට කවදාවත් කීර්තන. ඇත්තම නෑ ඥාන කියන කෑල්ලක්ව නෑ මම ගාව. හැබැයි ස්ථානොත් ප්‍රත්‍යාචන කරන්න ඕන දෙයක් ගියා යන්නේ. වෙන කාටවත් බෑනේ මොන සිස්ටම් එකක් ගන්න එක්කනට සිස්ටම් එකේ පිට ගිය ගමන් කේන්ති ගිහිල්ලා හදන්න ගිහිල්ලා මහා දැලවිලක් කරනවා මට එහෙම යාළුවෝ ඇත්තෙත් නැහැ. එහෙම කෙනෙක් එක්ක යාළු වෙන්නවත් බෑ මට. ඒ නිසා අපි මේක එකතු කරගත්ත ඥානය ද්වේෂ පදනමක්. ඉතින් ඒක බයිබලයේ ආරම්භක කතාවේ තියෙනවා. ඒ නිසා දෙවියන්ාචාර්යල කියනවා මේ ගහේ ගෙඩිය කන්න එපා. දෙයනාදකි ගමන් ගහේ ඉන්න සර්පගෙන කාපයියකෝ. ඕකේ තියෙන ඥානය උඹට ඒකට ආය කාටවත් බාල්දු වෙන්න ඕනේ ඕන ඔය කාපන් කියන්නේ. මේ ඉස්සලා ගන්න කවුද? ඉස්සලා කාට පස්සේ ඔන්න චූන් වෙලා වයින් වෙලා ආවට පස්සේ නම් මේ පඩට මේ කන්න ඕනේ. කාපු ගමන් දෙන්නට කාමේ පාල වෙනවා. දෙන්න මෛත්‍රුල සේවනය කරන ඊට පස්සේ ලිංගේ වහගන්න. ඉස්සන් දෙනකොට මේ දෙන්නම නිකන් වයර් මාරුලා වගේ දැන් ෂොක් එකට හිටිය මිනිස්සු දැන් ලිංගේ වහන මොකක්ද ඔබ කියන්නේ? ආ, සාහදියාවල් නොකට විදිය ගන්න. දැන් Apple කම්පියුටර් එකේ තියෙන අර ගෙඩි ගාපු Apple කිච්චු. ඉතාලි අනික් එකට වැඩිය මැකින්ටොෂ් වලට වැඩිය කොච්චර දියුණුද ඒක? මේ මොෝගේ වහේ දන්නවා. මේ මොෝගේ වහේ දන්නවා. මෙතන තමයි මිනිස්සු අල්ලන තැන. ඉතින් ඇපල් කොම්පියුටර් දාන්නේ ඔගෙන ඔරෙන්ජ් කොම්පියුටර් දාන්නවලු. අර ඇපල් දන්නේ නැහැ කියලා. කොයි එක කිව්වත් කෙඩිය කෑවනම් යෝපියව. ඉතින් මිනිස්සු හිතනවා මේ අධ්‍යාපනයේ වැඩි වෙනකොට විඤ්ඤා දදාති විඤ්ඤාණ කියලා යහගුණ වැඩි කියලා. එහෙමම සමීකරණයක් නැහැ. දැනෙන දැනුවත් එක්ක යහගුණ වැඩිනවා කියලා කිසිම සමීකරණයක් නැහැ. එහෙම කියනනම් ඇයි ඔය විශ්වවිද්‍යාල මෙච්චර ස්ට්‍රයික්? ඇයි ඔය ස්පීතාලෙන් ලෙඩ විද්දු ඔක්කොම නිවාඩු දාලා ලෙඩ ඇස්පිට මැරෙද්දී අර පණ මේ මේ මැරෙන ලෙඩ සාක්කියට අරගෙන මොකද්ද මේ කරන දෙල්ලම? මනුෂකම හිටින්නේ නැහැ. නමුත් මේ දෙකම තියෙන එකම උන්වංශ තමයි සර්වඥා. ඒ මහා ප්‍රඥාවක් තියෙනවා. මොකදාකත් එක අපලෙට හිටින්නේ. ඒ නිසා අපි ළඟ තියෙන හැම දැනුමක්ම නැත්නම් මේ අත්දැකීමෙන් ලැබෙන හැම දෙයක්ම උපරිමයට ප්‍රයෝජන ගන්න වෙනවා අපට මේ නිබ්බිදා වෙනකොට එහෙම නැත්නම් අපි කරන භාවනා ප්‍රතිඵලයක් විදිහට මේ නීරසකම ඒකාකාරීකම කියලා තමයි ඒකට කියන්නේ ඒක මේ ද්වේෂ සහගත වචන අත් අපි ඒකට දාන සුන්දර වචන ටික හුදේකලාව විවේකය විශ්‍රාමය ප්‍රීතිය නිසා මේ විවේකයේ මේ හුදේකලාව එනකොටම ඒකට ප්‍රියමනාප ලෑස්ති වෙනකින් ගිහිල්ලා මනෝ කුබ්බංගමා ධම්ම මනෝ සිතා මනෝකය මනසාචි පසන්නේ මේක හුදේකලාව කියන්නේ මම ඒ නිසා හුදේකලාවට ප්‍රිය කරන ප්‍රසන්න මනසක් එහෙම වචනයක් කතා කරත් හුදේකලාව ප්‍රිය කරන වචනයක් කතා කරත් තතෝන සුඛමයි ඒක අහන කෙනාට සුඛ වෙනවා කියන කෙනාට සුඛයි නමුත් මේ මුළු ජීවිතේම තියෙන්නේ මේ පාඩුව තනිකම නැති කරන්න ගන්න අඳෝනාවක් නේ අපි කියනවා අපිට නෙවෙයි දරුවෙකුටවත් අම්මට තාත්තටවත් අනිහේ පාළුවක් නොවේවා කියලා. ඉතින් මේක කලබෝසාව ධානක ගණ්‍යා කෙරේ වැදිලා කුලයා කෙරේ වැදිලා මේ කරන විකාරයයි. ඒව නැත්නම් මේ නිබ්බිදා වෙනකොට ඒ නිබ්බිදාට අනුග්‍රහ කිරීමයි කියන එක කරලමයි නැත්නම් සංසාර බය දැනගෙනමයි සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන ස්ථානච ප්‍රත්‍යක්ෂමයි ගන්න තියෙන්නේ. පුතේ ඥානසේ දෙනවා තමයි දැනුම. ඔතේ වෙලාවට ඒක පාවිච්චි කරනවා කියන එක කර්මද වෙන්න ඕනේ. ශිල්පීය ඥානෙ මතුවෙන්න ඕනේ. ගොඩාක් දේවල් වෙනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක අහම්බයක්ම කියන්නත් එපා. නමුත් ආශේවති භාවේති බහුලිකාරෝත් විදිහට කරගෙන යන ගැම්මේදී කී වෙලාවට කෙරෙන මට්ටමට යනකම් කෙරෙන්න ඕනේ. එහෙම නැතුව මේ පළවෙනි සැදීම මට එල්ලෙද පිටියන් පුළුවන් කියලා හිතන්න එපා. වෙඩි තියලා තියලා තියලා තියලා තමයි අපි ඒල්ලෙට විදින ශක්තිය ගන්න. ඒ නිසා බුදුජානකසේ සඳහන් කරනවා මේ අපි වගේ තාම ඉල්ලෙට වෙදිච්චයන් බැනුවට ඉල්ලෙට වෙච්චපීම සඳහා ගන්න ප්‍රයත්නය වන්දනීයයි පූජනීයයි. ඒ නිසා කියනවා අපි ආස්කාරයේ පුත්කල මහා සංඝරත්නය ගැන කතා කරනකොට ආහුණියම් පහුණියම් දක්ෂිනියම් අන්දිලි කර්ණියම් කියලා බුදුන් සරණගේ හැම කෙනෙක්ම ආර්යයන් වහන්සේකමක් කියලා. ඒ කිනා සෝවාන් මාර්ගයටපත් වෙලා ඉන්නේ දැන්. ඵලේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් ඒ වගේ වැඩකට යෙදිලා ඉන්න කෙනෙක් පවා මාර්ගස්තේ. එයත් ආර්යෂ්ට ආර්ය බුද්ධල මහා සංඝරත්නයන්ට මහසිසයද වහන කවුද අන්තිම අඩුම ලංසුව සුවන් මාර්ගයටපත් වෙච්ච බුද්ධ සත්නංගච්ඡාම් කියපු කෙනා මාර්ගස්තයි. මේ සමහරු කියනවා ඒක උද්‍යප්පේ ඥාණයටපත් වෙන්න ඕනේ. නැත්නම් සංඛාරූපේක්ඛා ඥාණයටපත් ඒ ඒ මාර්ග ඥාන ඉහළ කෙලවර. මාර්ග ඥානේ පහළම කෙලවර ගත්තොත් අපි මේ කරන වැඩවලදී කිසිසේත්ම අව탁සීරු කරන්න වදින මේක උනත් දිගට කරගෙන යන්නේක පුදුම දෙයක්. එච්චර මේ ලෝකේ කාම රාගයට එච්චර මේ ලෝකය දුෂ්චරිත වලදී ඉඳී මේ කරන එක ලොකු දෙයක්. ඉතින් ඒ ඒ තරම් ඒදී ගත කරන ජීවිතය පිළිබඳ පසන්න මනස පේන්නේ නැහැ. අන්න ඒකයි අප්සෙට් වෙන්නේ. ඔක්කොම කිනවට අරක හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ කියලා මේ මට ලැබිය යුතු දේවල් පිළිබඳව පශ්චාත්තාප වෙනවා අපි දැන් මේ ඉන්නේ කොච්චර උතුම් උදාාර තැනකද කියලා ඒ සතුට වෙන ගතිය ඉතින් ඒකට ඉතින් සෝරි කියලා තමයි කියන්නේ ඒ නිසා බුදුසසුනේ සඳහන් කරනවා අය අර මේ අතිරේක සූත්‍රයක් මේ දැනට හම්බෙලා දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා අච්ඡන්ති කාලාතරයන්ති රත්තියෝ පයෝගුණානුකුප්පේන ජහಂತಿ ඒවම් බයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානිකයි දාස සුඛාවාන්ති කිය. මේ දවල් ගත වෙන බොහොම ශීක්‍රයෙන් රාත්‍යක් කැහ කැහරි දත් ටිකක් හරි කොහොම හරි ගත කරනවා. ඉතින් මේ වයෝ වුණේ ඉන්දින්ද කියලා. මේ බරණියේ මේ බය සහිත ඉන්න පුද්ගලයා පුළුවන් තරම් පින් කරන්න කියනවා අනාගත සැප පිණිස. බුදුජානනාථේ කියනවා අච්ඡන්ති කාලා තරයන්ති සත්‍යෝ. වයෝ ගුණානුකු වෙන ජහන්ති. එවම් භයම් මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජයේ සම්තිපෙක්කමානෝ කාලය ගත වෙනවා වයසට යනවා ජීවිතේ භයානකයි මරණේ ඒ නිසා පින් ලැබෙන එක නෙවෙයි බතන්න තියෙන්නේ ඔබ දීන දාණය ගැන කල්පනා කරපන්. තමන් අතහරින දේ ගැන විතරක් හිතනද අනේ මට පින් ලැබේවා කියලාවත් හිතන්න එපා. ඒ හිතන හැම කෙනාටම පශ්චාත්තාප වෙන්න. පින් ලැබෙනවා ඒක නාන්න දෙයක් නැහැ. අතහරින දේ හිතපන්. ඉතින් දෙයියන් දදාන්නේ බුදුන් දදාන්නේ කියලා බැලුවොත් ඔක්කොම බෞද්ධ දෙයියෝ කින්දේට කැමති. ඒගොල්ලෝ පින් පොත ලියාගෙන බීච් වල කැත කර කර ඉතින් දිගටම පින්කම් කර කර ඉන්නවා. මම පින්කම් කරනකොට තරහ නෙවෙයි මම කතා කරන්නේ. මේ පින්කම සඳහා අතෑර මුට්ටිය ගැන කල්පනා කරා. ලෝකාමිෂේ එකම දේ. හටගන්න දේ ගැන බලන්න එපා. නැවේ නැවේ ඇයි වෙන දේ බැලුවොත් අපි කොච්චර ඉස්සරහින් දින්නේ කියලා. පැයක් වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ කිසිම සතුන් මැරීමක් හොරකම් කිරීමක් කාමීත්‍යජාලයක් වෙන්නේ බොරුවක් කියනවා කිසජනයක් නැහැ ඉතින් ඒ බය මොනවා නොලැබුණත් ඒ ලැබී ඒ ඒ ඒකට සතුට වෙන ගතිය හරහා තමයි යන්නේ විදාට උත්තර දෙන්න පුළුවන් විරාගයට උත්තර දෙන්න පුළුවන් ඒක නිසා මොනවා හරි අපේක්ෂාවක් තියෙනවා නම් තියෙන තාක්කල් බලාපොරොත්තු සම්පූර්ණ මේ මුලදී මුලදී ඉන්න අර පොඩි උන්ට පපඩම් දෙන්නා වගේ අයිස්ක්‍රීම් දෙන්නා වගේ ඕම ටිකක් කියනවා ඒක ඇත්ත. ඔව් මට්ටමකට ආවට පස්සේ මාව සනසන්න පිනවන්න මිනිමුතු රන් වලින් බෑ ඇලිය දොලේ ගංගාවේ දියැල්ලේ මගේ හිත නෑ මම කොච්චර බැන්නත් නැතුණත් මම මේ මුස්පේන්තු නිබ්බිදාව දිහා බොහෝම සාදරෙන් බලන්නේ මේ පාවෙන විරාගයේ දිහා බොහෝම සාදරෙන් බලන ඉන්නවා කිසි කෙනෙකුට හිතා ගන්න බෑ මේ මනුස්සයා මොකෙන්ද මේ නිබ්බිදාවට සහ විරාගයට මුහුණ දෙන්න මොටිවේෂන් එක ගන්න කියලා. මොකෙන්ද මේ හැම ගන්න කියලා කියන්නේ ඒකට දෙයියෝ වඳිනවලු මනුස්සයන්ට වැඩි ඉස්සරහින්. මේ මනුස්සයා මේ ඔක්කොම මිනිස්සු මේ රාගෙටයි වින්දනයේට දඟලද්දී මේ මනුස්සයා විරාගයට සහ නිර්වින්දනයට කටයුතු කරනවා. ඒ දෙයියන්ට ඉස්සර වෙලාවිල ප්‍රශ්නේ වදිනවලු. කද්දාකත් මම දැකන්නේ නැහැ මෙහෙම කෙනෙක්. මේ මනුස්සයා නිබ්බිදා විරාගයට අනුග්‍රහ කරනවා. ඒ නිසා දෙයයන්ගේ පුදුන්ගේ මේ ප්‍රඥාවේ වැඳුම් ගන්න නෙවෙයි. ඒ තමන් ළඟට එන තමන්ට ඉදිරිපත් වෙච්ච ඒ ඉදිරිපත් වෙන වෙලාවේ ඒ නිබ්බිදා විලාගේ හරියට තීරුම් අරගෙන අනුග්‍රහ කිරීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපි පුරුදු පරිදි එත්තාවතාදී ගාථාදාචයනා කිරීමේ උපයසපය ගන්න දෙන කුසලයක් වේනම් ලෝකවාසී සියලු සත්‍යයන් සමග හදා බෙදා ගැනීමට පෙළඹෙයි. එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාකනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාසට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ